අසුරයන්ට ඒ මහා සමුද්‍රේ කරා මොන જાති වටිනා විශාල මහා ගංගාවල් පැමිණුණත් ඒ සියල්ලම මහා මුද්‍රටපත් වීමෙන් හුදු මුහුදු ජලයේ බවටපත් වෙනවා ඒක මුහුදේ ජීවත් වෙන අසුරයන්ට මොහොත අභිරමණය කිරීම පිණිස ආශ්චර්ය ධර්මයක් වෙනවා. ඒක ස්වභාවික ධර්මයක්. නමුත් ඒක මුහුදේ ජීවත් වෙන අසුරයෝ ඒක ආශ්චර්ය අద్భుත ධර්මයක් විදිහට අරගෙන මහා බෝධ අභිරමණය කරනවා. ඒ වගේම ਸਰවත්‍යන්තේ සඳහන් කරනවා මේ බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් ගීගිය අතහැරලා පැවිද්දටපත් වුණා නම් අගාරස්මිය අගාරස්මා අනගාරියම් පබ්බජිත්වා ගීගෙයින් හැර අනගාരികව පැවිදුණා නම් ඒ සියලුම දෙනා ඒ කලින් තිබුණ పూర్ව නංගොත් අතහැරලා ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර කියන පොදු නමටපත් වෙනවා ඊට කලින් ඒ අතෝ ශාස්ත්‍රීය වංශික වෙන්න පුළුවන් බ්‍රාහ්මණ වෙන්න පුළුවන් වෛශ්‍ය වෙන්න පුළුවන් ශුද්‍ර වෙන්න පුළුවන් ඉතින් මේක ආශ්චර්යවත් දෙයක් ඒක ඔය ගල්දුවේ අපේ පැවිදි පින්කම් තිනකොට පන්දිස්වාංශ ඉන්නකොට හැම වෙලාවෙම ශක්ති ප්‍රමාණේ ඔය දලදරුවෙක් පැවිදි කරනකොට මේකේ තියෙන ආශ්චර්ය ගතිය පෙන්නනවා මේ නාමකරණයේදී ඒ පැවිදිච්ච කෙනාගේ ගිහි නම කියෝලා අද පටන් ඔබ මේ නම නෑ මෙන්න මේ නම පාවිච්චි කරන්න ඕන කියලා pāli නමක් දෙනවා දීලා කියනවා මේිට ඉස්සර වෙලා මේ ගිහි නම පාවිච්චි කරනකොට අන්තිම වතාවට ගිහිල්ලා අම්මටයි අප්පච්චිටයි වැඳලා ඉන්නේ කියනවා පැවිද්ද අවසර ගන්න. එතකොට ඒ ඇත්තොත් අඬලා අතේ තියෙන අටපිරිකරක් පැවිද්දට අවශ්‍ය කරන පිරිකර ටික අර සාමනීර යතේ තියෙන ලදරුවා මේ අපේක්ෂක යතේ තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ඒ සිවුරු ඇඳගෙන ආවට පස්සේ දස්විල් සමාදන් කරවලා නමක් දෙනවා. ඒ නමක් දුන්නාට පස්සේ කියනවා මෙතෙන්ට එනකන් ගිහි නම පාවිච්චි කරනකන් එන්නපත් කණ්ඩ කියලා කිව්වට දැන් කියන්න වෙන්නේ වඩින්න වළඳන් දෙයි කියලා. ඒ වගේම හැම වචනයක්ම ඒ සාමණේරයා සම්බන්ධ කර වෙනස් වෙනවා. ඒ වගේම අර මොහොතකට ඉස්සෙල්ලා වැඳපු අම්මයි තාත්තයි ඇවිල්ලා සාමණේරයා ඉදිරියට වඳිනවා. ඉතින් මේවා තමයි ආශ්චර්ය අద్භූත ධර්ම. ඒක බොරුවක් නෙවෙයි. සෙල්ලංගේ එක බත් වෙනවා වගේ වැඩක් නෙවෙයි. ඒක එහෙමම තමයි. දිගටෝම එහෙමම තමයි. ඉතින් මේ අවස්ථාවේදී පන්දි ස්වාමීන් වහන්සේ නිතරම ඉස්මතු කරලා පෙන්නනවා එදා සරුවච්චන් වහන්සේ ඇති කරපු ඒ සම්ප්‍රදාය අද දක්වාම ඒතෙක් කරගෙන ආපු විවහාර ක්‍රම ආමන්ත්‍රණ සියල්ලම අතහැරලා අලුත්ම අලුත් තත්ත්වයකටපත් වෙනවා. එතකොට මේ පැවිද්දෙන් පස්සේ ඒ පුද්ගලයාට තිබුණු ගති එහෙම නැත්නම් ඇබ්බැහි සියල්ලම අතහැරලා අලුතෙන් සලකා බලනද අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒක ජීවිතේක හම්බ වෙන නැවත උප්පත්තියක් වගේ දෙයක්. ඇත්තටම ඔය born again කියලා වගේ නැවත උපදිනවා කියන එක හොන්තරම මේ ක්‍රියාමත් වෙන තැනක් තමයි මේ පැවිද්ද. මේ පැවිද්දෙන් පස්සේ මේ පුද්ගලයාට අර විවහාර ක්‍රම ආමන්ත්‍රණ ලැබෙනවත් වෙනස්, ඇතුළත ආමන්ත්‍රණත් වෙනස්. ඉතින් ලොකු වෙනසක් සිද්ධ වෙලා ඒ සංඝ කියන ගානට වැටෙනවා. ඉතින් අන්න ඒක නිදර්ශනයක් වශයෙන් සරුවචනසේ සඳහන් කරලා කියනවා පැවිද්දෝ ඒ පැවිද්ද කරා පැමිණෙන්නන් ශාස්ත්‍රීය වංශයෙන් ආවත් බ්‍රාහ්මණ වංශයෙන් ආවත් ශුද්‍ර වෛශ්‍ය ආවත් සියලු දෙනාම එකම අම්මගේ දරුවෝ වගේ එකම සහෝදරකමකට වැටෙනවා ඒක මේ සරුවචනාංශයේ තිබුණ ශාසනයේ තියෙන විශිෂ්ටත්වය. ඉතින් මේ විදිහෙන් මේ පුද්ගල ભેදෙන් අපි දකින වෙනස්කම් නැත්නම් රණ්ඩු සරුවල් කරන්න යුද්ධ කරන්න රට රාජ්‍ය බෙදා ගන්න තියෙන මේ රණ්ඩු සරුවල්කම් එකම බත්තලිය කන එකම පැදුරේ බුදියන වගේ මට්ටමට සහෝදරකමක් ඇති කරන මේ ස්වභාවය තමයි භාවනා කරගෙන යනකොට යෝග ජීවිතයේදී කාංකා විතරණ විසුද්ධියේදී එහෙම නැත්නම් ධම්මට්ඨීතිය ලැබනකොට යෝගාවචරයා <clears throat> ලෝකේ දිහා බලන බැල්මට ඇති වෙන වෙනස ඊට කලින් කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්න කලින් ධම්මඨීතිය ඇති වෙන්න කලින් මේ විචිත්‍රත්වය අභිරමණය කරනවා. ඒ විචිත්‍රත්වය වැඩි වැඩියෙන් ලැබෙමින් වැඩි වැඩියෙන් අභිරමණය කරන එක නම් වැඩි පොහසත් කියලා කියනවා. ඒ අනුව විවිධ වර්ණ විවිධ හැඩ සහිත රූප යගම් විවිධ කර්ණ රසායන ශබ්ද ඒ වගේම නාසයේ පිනවන විවිධ ගඳ සුවඳ විචිත්‍රත්වය ඒවා රසමසවුලු යගේම කයට විවිධ පහස යානවාන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඒ වගේම හිතට විවිධාකාර අදහස් වලින් පිරිච්ච එක තමයි පොහසත්කම නැත්නම් දක්ෂකම කියලා තේරෙන්නේ මෙන්න මේ ධම්මටිහිතිය ලබනකොට එහෙම නැත්නම් මේ කාංකා විතරණ විසුද්ධිය ලබනකොට මේක මේ වේදිකාවක නාඩගමකට සැරසිච්ච අංග සංස්කරණය කරන ලද දෙයක් පමණක් බවත් මේ සරසඬ ඉස්සල ස්වරූපේ නැත්නම් එහෙම සරසලා නැති වෙලාවේදී ඕකේ ගණ්ඩ අමොත්තක් නැහැ. අර නාට්‍යක සිලිලාරේ නාට්‍යක තියෙන ඒ නාට්‍යාකාරයේදී ඒක විශේෂයක් වුණාට මේ සාමාන්‍ය දේවල් ටිකක් තමයි සකස් කරලා මේ හරි ගැසලා තියෙන්නේ කියලා. ඒකේ සිත් පහදින ගතිය නැති වෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ බව දන්නේ නැතුව මේ මවාපෑම සත්‍යක් විදිහට මායාව සත්‍යක් විදිහට අංග සංස්කරණය සත්‍යක් විදිහට ගත්තොත් අභිරමණය කරනවා. නමුත් ඒක දිහා හොඳට දැක්කොත් පුදුජනස කියනවා ඒ වෙනුවට නිබ්බිදාවක් පහළ වෙයි කියලා. නිබ්බිදා කියන්නේ නිර්වින්දනයක් පහළ වෙනවා. ඒක අභිරමණය ඒ නාට්‍යයක් බව දන්නවනම් නාට්‍ය අභිරමණය කරන්න බෑ. ඉතින් අපි නාට්‍යයක් බව නොදැනෙන්න තමයි මේක අන්ධකාරය පෙන්වනවා විවිධ ආලෝක වර්ණ සහිතව ඇති කරනවා වෙනමම නාට්‍යගාරයකට ගිහිල්ලා අපි රවට්ට ගන්නවා. රැවටිලා නාට්‍ය බලලා අපි ඒකේ අධ්‍යක්ෂකතුමා බොහොම හොඳ නාට්‍යයක් කරලා තිබුණා නලුන් නිලිය හොඳට රංගපාලා තාත්වික රංගපාලා තිබුණා වේශ නිරූපණේ ලස්සනට කරලා තිනවයි කියලා වේශ නිරූපකයන් තෑගිත් දෙනවා තාත්වික රංගපාවයි කියලා කියන හොඳට බොරුව කෙරුවයි කියන එකනේ ඉතින් කවුදර වැටිලා කියන්නේ එතනින් ගහන හොඳ ලස්සන අධ්‍යක්ෂණයක් කෙරුවයි කියලා කියන්නේ ඒ නැති දෙයක් ඇති විදිහට මම ආපාලා තියෙනවා අන්න වගේ මේක නාට්‍යයක් නාඩගමක් එහෙම නැත්නම් මේක මායාවක් කියලා වැටහෙන චිත්තක්ෂණය තමයි අවස්ථාව තමයි යෝග ජීවිතයේ මේ රූප වශයෙන් නාම වශයෙන් ගත්තත් රූපවල තියෙන පට වියාපෝ තේජෝ කියන ස්වභාවය ගත්තත් නාම වශයෙන් තියෙන වේදනා සංඥා සංස්කාර කියලා ගත්තත් මේ තේරම එකම මුලකින් ඇවිල්ලා විවිධාංගීකරණය වෙලා අපිව පිනවන අපිව නලවන අපිව සංසාරේ බඳින හුදු තෘෂ්ණාව ඇති කරන එක පමණයි කරන්නේ යම් වෙලාවක අපට පුළුවන් නම් ඒක ඇති වෙච්ච ප්‍රභවයට යන්න ඒ ප්‍රභවයේ විවිධාංගීකරණේ නැහැ. ප්‍රභවය හැම තැන හැම දේරම නාම වලටත් රූප වලටත් එකම තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි අර පිටලෙල්ල බලනකොට ඒකේ විචිත්‍රත්වයක් තියෙනවා. ඒකේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්ධ වෛශ්‍රව කියලා කිව්වට මේ හතර වංශයක් තිබුණාට මුලට ගිහිල්ලා බලනකොට ඒක වෙනස්කම් නැහැ. අන්න ඒක සිදු වෙන විපස්සනා ඥාණයට තමයි ඔය හතරවෙනි විසුද්ධිය කියලා කියන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන විසුද්ධි තුනක් ඇති කෙනෙකුට මේකට සුදුසුකම් තියෙනවා. එහෙම නැත්නම් මේකට මූලික අවශ්‍යතා තියෙනවා. හැබැයි ඒක සඳහා මෙහෙවීමක් අවශ්‍යයි. ඒක සඳහා දෘෂ්ටිය තියෙන්න ඕනේ. පෙරදක්ම තියෙන්න ඕනේ. ඒ වගේම භාවනා මානසිකාරය තියෙන්න ඕනේ. මානසිකාරය තියෙනවා නම් එතනින් එහාට ඒ විචිත්‍රත්වයේ තිබුණ දේ තෘෂ්ණාව ඇති කරපු දේ නිබ්බිදාවක් පිණිස එහෙම නැත්නම් ඊවා තියෙන සමාන ලක්ෂණ පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා මේක භාවනා ජීවිතේ විශාල පෙරලියක් ඇති කරනවා මේක ඇත්තටම කියනවා නම් ස්ථිර වෙනසක් ඇති කරන්නේ නැහැ ස්ථිරසාර වෙනසක් ඇති කරන්නේ සෝවාන් මාර්ග ඥානෙදී නමුත් මේක ඒ සඳහා නිකන් දීලා බලනවා මේ මනුස්සයාට පින් තියනවාද කියලා මේ මනුස්සයා මේක දරන්න ලෑස්තිද කියලා පරීක්ෂණයක් මෙතන කරනවා. ඉතින් මේ පරීක්ෂණය මම හිතන්නේ 99%කට වැඩිය වැටෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් නිකන් අපි විස්තර කරන්න භාවනාවට පෙළඹෙන්නෙත් භාවනා කරලා මම මේ ජීවිතේ මේ ශාසනයේ ආලෝකයක් ලබන්න ඕන කියලා පෙළඹෙන්නෙත් 100ක් හිටියොත් එකනයි දෙන්නයි තමයි. මේ භාවනාවට පෙළඹෙන 100 මුනුත් එකනයි දෙන්නයි මේක හරහා යන්නේ. මොකද ඒ තරමටම නිත්‍ය සංඥාව අපි ඉන්නේ. ඒ තරමටම සුඛ සංඥාවේ අපි ඉන්නේ. ඒ තරමටම සුභ සංඥාවේ අපි ඉන්නේ. ඒ තරමටම අපි ආත්ම සංඥාවේ ඉන්නේ. ඉතින් මේ ධම්මටිතිය ලබනද එහෙම නැත්නම් මේ කියන කාංකාවිතන විසුද්ධිය හරහා යන්න අපි මේ නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව පිළිබඳ යම් කිසි අසාධනගත ඥානයක් එහෙම නැත්නම් චින්තා මේ වශයෙන් තර්ක මේ වශයෙන් හෝ අවබෝධයක් ලැබලා තියෙනවා. මේ සුඛයි සුබයි කියලා මේ එකතු කරන මේ විචිත්‍රත්වය වෙනුවට මේකේ තියෙන හැංගිච්ච දුකක් බව. අසුබයක් තියෙන්නේ දුකක් තියෙන්නේ. සුඛ සුබ නෙමෙයි තියෙන්නේ දුක්ඛසා අසුබ ස්වરૂපයක් මේ තියෙන්නේ මේක මේ පිටින් පින්තාරුවක් තියෙන්නේ. ඒ වගේම මේක නිට්ටය වශයෙන් පෙනුනට මේකේ නිට්ටයත්වයක් හෝ ආත්ම ස්වરૂපයෙන් පෙනුනට ආත්ම ස්වરૂපයක් නැහැ. අනාත්ම ස්වરૂපයක් තියෙනවා. ඉතින් එහෙවුදේ මෙයාකාර මුලාවකට ලක් වෙලා එහෙම නැත්නම් අවිද්‍යාවට ලක් වෙලා අන්ධකාරේ මේක හැඩ කරගෙන කොච්චරනම් කාලයක් අපි මේක දිගේ ආවද අඩු ගානේ තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ පදනම් කරගෙන මේකේ තියෙන ඇතුලාන්තේ මේකේ තියෙන ගැඹුර දැකගන්න එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා බෑ මේක ඉස්සරහට ලැබෙන්න හදන ඒසෝවන් මාර්ගය පිළිබඳව ලොකු කඩයින් පරීක්ෂණයක් වඩපත් වෙනවා ඉතින් මේ කඩයින් පරීක්ෂණයපත් වෙන නිසා තමයි මේකට ධම්මටිහිටි ඥානය කියලා බුදුහාමුදුරුවෝ විසින්ම දේශනා කළා තියෙන්නේ පසු කාලින ආචාර්යවරු විසින් මේක චුල්ලසෝතාපන්න තත්වයක් විදිහට නැත්නම් සෝවාන් විහිමේ පෙරහුරුවක් බව සඳහන් කරලා තියෙනවා. ඒ වාගේම ඒකට උනන්දු කරවීමක් වශයෙන් තියෙනවා මේ ධම්මටිච්ච ඥානෙ ලැබුවා නම් මේ කියන විදිහේ සැක දුර හැරලා සැක හැරලා මේ විපස්සනා මාර්ගය පිළිබඳව විශ්වාසයක් ඇති වුණා නම් අර ලැබෙන ආනිසංස වශයෙන් තියෙනවා ීමස්මින් බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ කියලා ආස්වාසයක් ලද කෙනෙක් ආසාදයක් මේ සංසාර මෙච්චර පීඩාවෙන් හිටපු එහෙම නැත්නම් කියනවනම් රැළ පෙර රැළත් එක්ක දඟල දඟල මිනිමෝරු කයිද කිඹුලෝ කයිද කියන බරපතල වතුරක පොරක කයිට මිනිස්සේ යම්තම් වියලිවීමක් දැකලා ඒකට ගොඩ වුණා වගේ එහෙම නැත්නම් නිර්දුක කාන්තාරයක ෂේම භූමියක සියාව දැක්කා වගේ ආස්වාදයක් ආස්වාසය ආස්වාදයක් එන්න පටන් ගන්නවා ඉසුඹුලන්ට තරම් බයක සැකයක ගත කරපු කෙනාට මෙතෙන් ආවට පස්සේ නම් තේරෙනවා මට තනියම ඉක්කොට වෙන්න පුළුවන් මට ගොඩ වෙන්න පුළුවන් මම මේ ගොඩ මේ වියලි බුමට එහෙම නැත්නම් මේ ෂේම භූමියට කියලා ලද්දස්සාසෝ ආසාදයක් ආස් ඉස් එකට හොඳ වචනේ තියෙන්නේ ඉස්පාසුවක් කියන වචනේ ඉස්පාසුවක් ලබනවා බුද්ධ සාසන ඉස්පාසෝ ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ මේ පොළොවේ අඩිය ගහන්න තනක් හම්බ වෙනවා. ඒක තමයි ධම්මට්ඨිතිය කියලා කියන්නේ. ටිටි කියලා කියන්නේ මේක ඉල්ලා ඉන්න පුළුවන් තනක් තියෙනවා. නියත ගතිකෝ මේ தත්ත්වය රැක්කොත් කදාක මේ අපාගත වෙන්නේ අනිවාර්යයෙන්ම කොච්චර පව් කළ තිබුණත් මෙතෙන්ට එන්න පුළුවන් වුණොත් අපාගත වෙන්නේ ඒ කියන්නේ මෙතෙන්ට එන්න බෑ ඒ ආනන්තරිය කුසල කර්ම කරපු එහෙම නැත්නම් අභෞවිය පුද්ගලයෙකුට මෙතෙන්ට එන්න බෑ ඉතින් මෙතෙන්ට මේක ඒ නිසා උරගලේ ගාල බැලිල්ලක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඇත්තටම කියනවනම් ඒක නිකන් ඔටුවෙක් ඉදිකටු සිදුරක් අසේ යන්න ගන්න දඟලිලක් වගේ. ඒ තරමටම අපි පොදියක් අරගෙන යන්නේ මේ සංඥා. මම කියාගත්තේවා සැක සැප කියාගත්තේවා සුබ කියාගත්තේවා නිට්ටයයි කියලා හිතාගත්තේවා මම සේරම පොල් කටු හිලකින් ගැරන්ටි එක ඇදලා ගන්නවා වගේ අම්බරගෙන හූරගෙන කන පිට හරවගෙන එන්න යනවා. ඉතින් ඒකට හරි වෙහෙසයි. හරි දුෂ්කරයි. එවග හරීම සිද්ධියේ නීරසකමක් ඇති වෙනවා. නිර්වින්දනයක් පහළ වෙනවා. හරියට මේ ඔපරේෂන් එකක් කරනකොට බෙදා නිර්වින්දනය කරන්නේ නැතුව Tamanටම සේවයක් දොස්තර මහත්තයා කරන්න ගියත් ඒ ලෙඩාට බෑ සහයෝගය දක්වන්න ඇත්ත කරලා තියෙනවා. සිහිය තියෙනවා. ඒ නිසා යා පුන්නලා තියලා නිර්වින්දනය කරලා තමයි මේ ඔපරේෂන් එක කරන්නේ. අන්න වගේ ඒ කාංකා විතරනේ යනකොට යෝගාවචරගේ සිදුවෙන තමන්ගේම රුචි අරුචිකම් වල සෑහෙන වෙනසක් ඇති කරලා දෙනවා. පෞරුෂත්වයේ සෑහෙන වෙනසක් ඇති කරලා දෙනවා. ඇති කරලා දී අහනවා කැමැතිද ගන්න කියලා. එහෙම නැත්නම් කොන්ත්‍රාත්තුවට අසං කරන්නයි හදාන්නේ දැන්. මේ මේ ටික මම ඔය අතාරින්න ඕනේ මේ මේ ටික ගන්න ඕනේ අසං කෙරුවොත් මෙන්න හම්බෙන ටික කියලා. ඉතින් ඒක මේ දෙවන්නේක් සම්බන්ධ නැති විපස්සනා සිද්ධ වෙන වැඩක්. ඉතින් මේකට මේ විදිහට විවිධාංගීකරණය තුළ විචිත්‍රත්වයේ තුළ සිලිලාරය තුළ ගමන් කරපු එකනා එහි තියෙන යථාර්ථය ඇති හැටිය ධම්මඨිතිය යථාභූත ඥාන දර්ශනය නැත්නම් යථාව දර්ශනය සම්මා දර්ශනය ඇති කර ගැනීමට යනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ අවසානයේ ලැබෙන සෝවාන් මාර්ගය හෝ නැත්නම් නිවන පිළිබඳව නිසුත් මේ වශයෙන්, චින්තා මේ වශයෙන් නැත්නම් භාවනා මේ වශයෙන් සෑහෙන ගුණයක් ඇති වෙලා තියෙනවා. නිකන් සාමාන්‍ය කියෝ සත්‍වවිසුද්ධියේ තුනක්ම ඉවර කරලා තියෙනවා මේ හතරවෙනි විසුද්ධිය. ඒක නැත්තම් හරියට මැද හිටලා තියෙන දැන්. කාංකවිතන විසුද්ධිය. ඊට පස්සේ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් ඊටත් වඩා මේක පනරේ තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙකුට මෙතෙක් Taman ගෙන ආපු ධර්ම විෂිකරන්නේත් නැතුව නමුත් ඒක කර ගහගෙන ඔළුවේ තියාගෙන මේකමයි සත්‍ය අනික බොරු කියන එක නොවි මේ සද්ධර්මයට ඉඩ දෙන එක. මෙතනට ඇත්තටම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයට ඉඩ දෙන එකයි. ඒ පටිච්චසමුපාද ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තේරුම් ගත්තයි කියලා කියන්නේ නිකන් කටපාඩම් කරන එක නෙවෙයි. මේ කියන විදිහට තේරුම් ගත්තට පස්සේ පුද්ගලයා කවදාකවත් කිසිම දෙයක් ගැන ඒ විදිහක පාර්ථ හදිසිය තීන්දුවකට යන දෙතුන් පැත්තකින් බලන් ඉවසලා කටයුතු කරන්න පුරුදු වෙනවා. ඉතින් අන්නේවැනි පටිච්ච සමුපාදයක් මේ මූල කර්මස්ථානයේ හරහා සක්මන හරහා එදින්දා ජීවිතේ තමන්ගේ අත්දකින්න ගැටෙන දේවල් හරහා ගණ්ඩ ඒ පුද්ගලයා ස්වයම්බූව පුරුදු වෙනවා කියලා කියන්නේ ජී වටන දෙයක් තමයි. ඒක මේ මේ වගේ නෛර්යානික සාසනික පමණක් තියෙන්න පුළුවන්. පස්චිම භවික සත්වයකට බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මහ බෝසත්ණන් වහන්සේට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉන් ඉහළ ගමනක් නැහැ. ඉතින් ඊට යන්න ඉන් ඉහළ යන්න නැති වෙන්න හේතු රාශියක් තියෙනවා. අර කිව්වාගේ අභෞවිය භාවය ආනන්තරය අකුසල කර්ම කරලා තියෙන එක ඒ වාගෙම යන්න ලෑස්ති නැත්තම් නෑ මට ඕනේ නෑ කියලා සාරුවත් අනන්සේ මොනම තාලකින්වත් වගකීම් බාරගන්නේ අනේ අණ්ඩ ඒ කතා නෑ සාරුවත් අනන්සේ කියනවා මම ඔන්න පාර කියලා තිනවා මට කළ හැක්කක් නෑ නිසා මෙතන තියෙන තෑග්ග දුන්නට බාර ගන්න කැමැතිද නැහැ. කැමැතිද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒ தත්ත්ව වෙන්නේ භව්‍ය ආනන්තරය කුසල කර්ම නැති කායික ශාරීරික මානසික හොඳ සෞඛ්‍යයක් ඇති කිනාට ඇත්තටම මෙතන ගිහිල් වෙලා අපහු වෙන එක තමයි කරන්නේ. ඉතින් ඕනේ විශාල ආධ්‍යාත්මික පිටකොන්දක් අවශ්‍යයි පෞරුෂත්වයක් අවශ්‍යයි මෙතෙන් දෙනකන් වරද්ද වරද්ද ආපු ගමනෙන් ආදර්ශ ගන්න ගතිය ඊට පස්සේ තමයි මේ කාංකා විතරණේ සිද්ධ වෙන්නේ. ඒක තමයි ඇත්තටම දැනට අපිට විශාල වශයෙන් බලනකොට මේ විෂයක් වශයෙන් භෞතික විද්‍යාව අද සිද්ධ වෙන්නේ ඕනෝක තමයි. සමාන්තරකම් ටිකක් තියෙනවා. 100ක් නෙමෙයි මම කියන්නේ භෞතික විද්‍යාඥයෝ නිවන් දකි කියලා හිතන්න වෙනකොට. මොකද යැත්තන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඇත්තෝ මෙතෙක් කල මුළු ලෝකෙටම ඔප්පු කරපු ඒ දේ ඕමම නෙමෙයි තව පැත්තක් තියෙනවා කියන එක අද ප්‍රසිද්ධියේ කියන්න වටන් ගන්න තියෙනවා. කියන්නේ නැතුව අද භෞතික විද්‍යාවේ අන්තිම කෙලවරේ දියුණුව ලබන්න බෑ. ඒ තරමටම මුළු ලෝකෙටම මේකමයි සත්‍ය මේක නැත්තම් දන්නේ නැහැ කියලා එක එක જાති හදාගෙන කරගෙන ඇගිය කට්ටිය අද ඇවිල්ලා තියෙනවා මේට වැඩි වෙනස් දේවල් තියෙන්න පුළුවන් වෙනස් පැති තියෙන්න පුළුවන් හැබැයි ඒ වෙනකොට බර ගානකට Nobel Prize දීලා ඉවරයි මේ වෙනකොට බර ගානකට නම්බුනාම දීලා ඉවරයි. නමුත් ඒ දෙ නැත්තන්ම අද සිද්ධ වෙලා තියෙනවා ඒක බොරු. ඒක නෙවෙයි සත්‍ය වෙන එකක් කියලා කියන්නේ. ඒ නිසා අපේ දරුවන්ට අවශ්‍ය නම් අද තියෙන නවීනම විද්‍යාව උගන්වන්න එයත් අඩු ගාණ මේ කාංකා විතරන විසුද්ධිය හරහා කියලා තියෙනවා නම් මම හිතනවා ඒක දරුවෙකුට දෙන්න පුළුවන් උස්සස්ම දායාදේ කියලා. PhD එකක් ඩබල් ડોක්ටර් එකක් නෙවෙයි අඩු ගානේ Taman මේ භාවනා කරන ගන්න අරමුණ පවා ප්‍රමාණවත් වෙනවා මේක එහා පැත්තට යන්න. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ඒක ආරම්භණයකුත් වෙනවා සතිය පීඨව ගැනීමට පදනමකුත් වෙනවා. ඊට පස්සේ ධම්මට්ටිති ලබා ගැනීමටත් උදව් කරනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවේදී ආනාපාන අරමුණ සතිය පිහිටුවා ගන්නත් ඒකමයි උදව් කරන්නේ. උදව් කරගෙන ඒක හරහම සැකහැර දැන ගැනීම සඳහා ඒ සතිය පිහිටුවා ගන්නට උදව් කරව අරමුණම පතුරු ගහලා බලනවා. විෂිතුරු කරලා බලනවා. විනිවිද ගිහිල්ලා බලනවා. ඉතින් මේක මේ මේ එච්චරම ලෝකේ පවතින සදාචාරයත් එක්ක විස්තර කරන්න අමාරුයි. සදාචාරණ මේ සතිය පිටව ගන්න මුල් වෙච්ච මේ ආනාපාන කරඬුවක තැම්පත් කළ උඩ තියලා හඳුන් කුරක් පත්තු කළ වැඳ වැඳ ඉන්න එපා. යانے අම්මේ මෙතෙන්ට එනකම් මට මේ සතිය අරන් දුන්නේ මේ ආනාපාණයෙන් තමයි මට සමාධිය අරන් දුන්නේ මේ ආනාපාණයෙන් තමයි මම මෙච්චර කල්යාණ මිත්‍රයෝ ගොඩකට සම්බන්ධ කරුවේ මේ ආනාපාණය තමයි කියලා අරමුණ වඳින්න පුටන්න පටන් ගන්නවා මේ වෙනුවට මේකෙදී කරන්නේ මොකද්ද ආරම්මන උපනිජ්ජාණය ලක්ෂණ උපනිජ්ජාණයක් කරනවා මේක පතුරු ගහලා මේක ලේසර් බීම් එකක් දාලා වගේ කුඩු කරලා මේ අරමුණේම සතිය පිහිටුවා ගැනීමට අතදුන් මේ අරමුණේම අනිත්‍යත්වය මේ අරමුණම දුකක් බව. මේ අරමුණෙත් හරයක් නැහැ අනාත්මයි කියලා ඒ ගත්ත අරමුණම පතුරු ගහලා බලන එකයි තියෙන්නේ. මේක නිසා මේ කෙනෙකුට හරි අමාරුයි මෙතෙන් මේ ගිහිල්ලා අරමුණේ මේ විදියට නොදැක්ක පැතිකඩවල් දැක ගැනීම සඳහා ස්වයම්භූව ඉස්තරහට යන්න. ඒ වගේම අදහසක් ඇති කරගන්න. මේකයි ක්‍රමය කියලා දැනගන්න. ඒ නිසා සරුවචාන්සිය මතක් කරනවා මෙතෙන්ට එනකන් නැවතත් කියනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන විසුද්ධි තුන පිරිසුදු කරගත්ත කෙනා මේ කාංකා විතරන විසුද්ධියට පෙළ ගැසෙන හැටි. සූදානම් විය යුතු හැටි, කැසපට ගහගත යුතු හැටි කියනකොට ඔය මේ නිදර්ශනයක් වශයෙන් සාධක සූත්‍රයක් වශයෙන් ඔය මජ්ජේ සූත්‍රය අරගත්තොත් මජ්ජේ සූත්‍රයේ ਸਰවචාන්සේ සඳහන් කරනවා කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෑදෙන්න නම් අන්ත දෙක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. අපේ සදාචාරය සාමාන්‍යයෙන් කියන්නේ එකාන්තයක් දැනගත්තොත් ඇති අනික් අන්තයට යන්න එපා කියනවා. ඒ නිසා ලෞකික දැනුමේ තියෙන අන්ත දෙකෙන් එකක් විශේෂණය කරලා තියෙනවා අනිත් එක අපි දන්නේම නැහැ. ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාවට කැමති කෙනා මේ දෙක සමසම වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ නැත්නම් කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඒක නිසා ආනාපානෙ වගේ අරමුණක් අරගෙන ඒකේ අපි මෙතුආක්කල් දැකලා තියෙන ඒකාන්තයක් පමණයි ඊගාව අන්තේ දකින්න ඕනේ එතකොට තමයි ආනාපාන තුලින් මධ්‍ය ප්‍රතිපදා පෑදෙන්නේ. එතකොට තමයි අපිට ධර්මයේ ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ. එතකොට තමයි අපිට මේ සැක දුරු වෙන්නේ. ඉතින් ඒ නිසා මජ්ජේ සූත්‍රයේදී සාකච්ඡාවකට වෙලක් වෙනවා සරුවචනාංශේ පාරායන වර්ගයේ දේශනා කරපු එකක් දේශනා කරපු වටිනා ගැඹුරු ගාතාවක් සංඝ වහන්සේලා අතර උබ්බවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති අන්ත දෙක උබ්බවන්තේ අන්ත දෙක දැනගෙන අන්ත දෙක පිළිබඳව දන්නවා කියලා හිතාගෙන නෙමෙයි අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද ඇලෙන්නෙත් නැතුව සෝ උච්චති මහා පුරිෂෝ යෝධ සිබ්බනි මච්චක අන්නිවෙනි කෙනාට විතරක් මහා පුරුෂයෙක් කියන්න පුළුවන් එයාට මේ තණ්හාවේ කොක්ක වදින්නේ මේ තණ්හා නැති සිබ්බණියගේ නැත්තම් ගැටලන්නියගේ ගෙතුම්කාරියගේ මහුම්කාරියගේ කොක්ක වදින්නේ නැහැ. ඉතින් සමේ අන්ත දෙක දැනගන්න කොටයි මධ්‍යම ප්‍රතිපදාව කියන එකයි කවුද මේ සිබ්බණිය කියන එකයි පිළිබඳව හාමුදුරුවෝ 6 දිනක් මත හයක් ප්‍රකාශ කරනවා. අන්න ඒකදී අද මේ අපි ගන්න මාතෘකාවට ගත්තොත් එක්කෙනෙක් කියනවා ආනාපානේ මැද දැන ගැනීම ඒකාන්තයක් ආනාපානේ මුල දැන ගැනීම ඒකාන්තයක් යම් කෙනෙක් මුල මැද දෙක දන්නවනම් ඒ කෙනාට මධ්‍යම ප්‍රතිපදා පෑදෙනවා මධ්‍යම ප්‍රතිපදා තුලින් ගැළවීමකුත් ලැබෙනවා මේ මුල නොදැන මැදින් මැදට පැන පැන යන තමයි තෘෂ්ණාව අපව රවට්ටන්නේ මේ ගෙතුම් කාර්ය මහුම් කාර්ය අපිව ගෙනියන්න හදන්නේ මැද විතරක් පෙන්නලා මුල නොපෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේ හොරෙන් කියනවා කනට කරලා උකේ මුලත් බලාපන් කියලා. නැත්නම් මුල බැලීම සඳහා yes වඩන ලද සතිය මානසිකාරය යොමු කරවන්නයි කියලා. ඉතින් ඒක නිසා මේ ආනාපානේ නැත්නම් අපි ආස්වාසය විතරක් ගන්න වෙනවා මේක ටිකක් ගැඹුරට ගෙනියන්න ආස්වාසිය අපට දැනෙන්නේ විශේෂයෙන්ම භාවිත නැති මනසට දැනෙන එක සෑහෙන්න මෝරලා ආවට පස්සේ. අපි මුල දැකගෙන එතන එනව නෙවෙයි දැක්කානම් අපි කියනවා ඒක අප්‍රමාදික නමුත් අපි දකිනකොට තමයි. අපි දකින්නේ ගොරෝසු වෙච්ච ආස්වාස් ප්‍රස්වාසය. ඒක කියනවා අපි වෙස් බඳිනවා දකින්න වෙස් නටනවා දකිනවා. එතකොට මේ වෙස් බඳිනවා දැක්කොත් වස් වදිනවායි කියනවා. විශේෂක බලන්නත් එපයි කියනවා. ළමයි හම්බ වෙනව පෙන්වන්නේ හම්බෙච්ච ළමයි දොරට වඩනකොට අපි දාකිනවා. හම්බෙන එක පෙන්වන්නේ ඒක ඒක සබ්බේ නෑ. ඒක තිබිරිගයක් ඇතුලේ වින්න බුවමත් එක විතරක් කරෙන්න ඕනේ වැඩක්. ඒකේ හැම සංසිද්ධියකම ලෝකේ මුල හංගලා තියෙනවා එක්ක හැංගිලා තියෙනවා. මතුනාට පස්සේ අපි ආර්දනා කරනවා අරංගේට්‍රම වලට එන්න දොරට වඩනවා පෙන්වන්න එන්න මේක බලන්න මේක බලන්න කියලා. නමුත් අර වෙස් බඳිනකොට ඒ මුල හරිය පේන්නේ නැහැ. හැම පද්ධතියකම මුල පේන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ යම් ආකාරයකට ඝන බහල වෙච්ච යම් ආකාරයකට සංඥා වලින් ආඩ්‍ය වෙච්ච යම් ආකාරයක අපි මතිමතාන්තර වලින් ආලවට්ටම් කරපු gediyak. නිම්බිද විදියකට අපි කියනවනම් යම් කිසි රෝගයක් රෝගයක් බවට පත් වෙන්නේ ඒක සෑහෙන අවස්ථාවක් ගණන ගණන් ගත කරලා රෝග ලක්ෂණ මතුනට පස්සේ. නමුත් ඕනෙම රෝගයක තියෙන රෝග ලක්ෂණ මතු කරන්නේ නැතුව විස බීජ ඇඟ ඇතුලේ තියෙන බීජ ඖෂධ සමය කියලා එකක්. හැම එකෙම නෑ හුඟකක තියෙනවා. ඒ බීජ ඖෂධ සමය අල්ලගත්තා නම් ඒ බීජ නසන්ට උණු වතුරයි ලුණු වතුරයි හොඳට ඕම ඇති කියලා ඕනම විශේෂත්වයක් දානවා. ඕනම විශේෂඥයෙක් දන්නවා ශරීරයට විස බීජයක් ඇවිල්ලා තියෙද්දි තාම ආසාදනයක් වෙලා නැත්තම් බීජ ඖෂණය කියලා කියන එක ප්‍රතිශ්‍යා තත්ත්වයටපත් වෙලා නැත්තම් ඒ විස බීජ නසන්න ලුණු වතුරයි උණු වතුරයි විතරයි ඕන කරන්නේ. හැබැයි පහ වුණොත් පමා වුණොත් ඒක විස බීජ ප්‍රතිෂ්ඨාවක් ලැබුවොත් ඇඟේ ඊට පස්සේ රෝග ලක්ෂණ මත වෙනකොට උණු වතුර උණු වතුරක් නෙමෙයි බෙහෙත් නෙමෙයි ඔපරේෂන් නෙමෙයි මොන જાති කෙරුවත් පහුවෙන්න පහුවෙන්න පහුවෙන්න රෝගේ බලවත් වෙනවා ප්‍රතිකර්මය සංකීර්ණ වෙනවා. ඒ නිසා යම් දවසක අපි රෝගයක් නැත්නම් රෝග බීජයක් එහෙම නැත්නම් අපත්‍ය ඍතු ගුණයක් එන්නකොටම දැනගත්තා නම් ඒකට කියනවා අප්‍රමාදේ කියලා. එතකොට පුංචි අත්බේතකින් ඒක සනීප කර ගන්න පුළුවන්. නමුත් අපි කිව්වොත් එහෙම නෑ අවුව බල බල ඉන්න වෙලාවක් නෑ අපට අපි දන්නෙත් නෑ ඒක අපේ විශ්ේ නෙවෙයි මේ කියලා ඒ විස බීජයට ඒ වැරදි මේ ඍතු ගුණයටම යාදෙන විදිය පමාවකට ගියොත් ඒ රෝගය ආතුර කරනවා. ඔත්පල කරනවා. ඔත්පල කරාට පස්සේ බරපතල බෙහෙත් දුන්නත් හරියන්නේ ඒ අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ බුද්ධ ආගමේ තියෙන සමානකම් පෙන්වන්න පුළුවන් සරුවච්චන් වහන්සේ එවැනි වෙදකම් හෝ එවැනි රෝග ලක්ෂණ නැති කිරීම නැත්නම් ඒවට ප්‍රතිකර්ම කිරීම සියර්සිය ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් හැම වෙලාවෙදීම කියනවා මීට පස්සේ මෙච්චරම කුණු වෙනකම් මෙච්චරම ඝන බහල වෙනකම් ඉන්න එපා. වෙදකමට වැඩිය හෙදකම ගැන පරිස්සම් වෙලා පිරිසිදු වෙලා ඔළුව දාගන්න එපා මේ අහ කන කුණු කන්දල්. ඒක නිසා දැන් වෙදකම කරාට හෙට ඉඳලවත් අඩු ගන්න හෙදකම කරපළයි කිය. ඔය වාගෙම වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන වෙදකම හෙදකම මට මතකයි ඔය කොළඹ ඉන්නවා දෙන්නේ දොස්තර මහත්තයා එයා දොස්තර යාගේ නෝන මහත්තයා ශනීප ආරක්ෂාව පිළිබඳ තමයි දෙන්නම MBBS කාර්යය. ලොක්කා පුරුෂයා වෛද්‍යවරයෙක් ඉස්තියවත් වෛද්‍යවරයෙක් නමුත් එයා කරන්නේ සනීප ආරක්ෂාව තමයි. ඉතින් ලොක්කා ගියා ස්පිතාලේ ලොක්කා වෙනකම්. ලොක්කි මට හම්බෙච්චාගෙන අපේ මහත්තයවත් මාව දොස්තර කෙනෙක් විදිහට ගණන් ගන්නෑ කියලා. මොකද අපි සැන්ටි බෝට්නලනේ. අපිට තියෙන ලෙඩ එන්නේ ඉස්සල්ලා බෙදකම් කරන එක කවුරක්වත් අපි බන අහන්න කැමතිත් නෑ අපිට ගෙවන්න කැමතිත් නෑ ආණ්ඩුවෙන් දෙන ගාන කරගෙන මේ ලෙඩ රෝග නැතිවීම පිළිබඳ අපි සනීප ආරක්ෂාව ගැන කතා කරනකොට මිනිසුන්ට වෙලා නෑ අහන්න. හොඳටම තද වෙලා ලෙඩ වැඩි වුණාට පස්සේ නම් දොස්තර ගාවට ගියාට පස්සේ ඉතින් දොස්තර පෙන්නේ දෙවි කෙනෙක් වාගේ තමයි. හැබැයි සනීප ආරක්ෂාව කරන එක නම් දොස්තර කෙනෙක් විදිහට බාර ගන්න කැමති නෑ. ඒ තරමටම අපිට කලබලකාරී ජීවිතයක් තියෙන ඒ තරමටම කියත හැකි තකතිරුයි කියලා අපි. ඒ තරම මෝඩයි කිය හැකි. ලෙඩක් ඇති කරගත්තට පස්සේ අපිට පේනවා දොස්තර දෙවියෙක් වාගේ විශ්ව කර්මයක් වාගේ. නමුත් ඇති නොවීම පිණිසමත කතා කරන එක නා පේන්නේ. ඔව් අහන්න අපිට වෙලාවක් නෑ අපිට වැඩ අරක තියෙනවා මේක තියෙනවා. ඒ වගේ තමයි සරුවචනාංශේ මේ වේදකමට වැඩිය හේදකම හොඳයි කියලා උන්වහන්සේ දුක්ඛ සත්‍ය පෙන්නලා දුක්ඛ සත්‍යට හේතුව පෙන්නවා තෘෂ්ණාව කියලා. උන්වහන්සේ හොයලා පෙන්නවා අපට. පෙන්ලා කිව්වා මේක දැකගනිලයි කියලා. දුක්ඛ සත්‍ය තමයි මේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා අපි පංචස්කන්ධ වශයෙන් ගන්න දුක්ඛ සත්‍ය. මේකට හේතුව මෞංකාර දෙයියෙක්වත් අහේතුක වාදයක්වත් විසම හේතුක වාදයක්වත් නෙවෙයි අනිවාර්යයෙන්ම තෘෂ්ණාව ඒ නිසා ඒක දැක ගන්න තරම් මේ රූප ස්කය රූපකය වේදනාකය සංඥා සංස්කාර විඥානකය පාවිච්චි කරන ගමන් ඒක හට ගන්න හැටි දැක ගන්න තරම් අපිට ඉස්පාසු නැහැ සතිය නැහැ අපි ඒකට පමයි ඒ තමයි පමාව මදය මදය පමාදේ කියලා කියන්නේ රෝග උච්චන්න වෙනකන් අපිට වෙලාවක් නැහැ ඒ රෝග හට ගන්න හැටි දකින්න. ඒ නිසා අපිට බරපතල ඔපරේෂන් කරන්න වෙනවා බරපතල බෙහෙත් ಜಾති බොන්න වෙනවා මොකද රෝගේ එනකොට බරපතල වැඩි. අන්න ඒ වගේ තමයි සරුවත්යන්ස කියනවා මේක රෝගෙටත් එකයි චතුරාර්ය සත්‍යයටත් එකයි ආස්වාසයටත් එකයි. අපි ආස්වාසයට හිත යෙදුවා නම් ඒ කියන්නේ අපිට මූණට මූණ දාකලා දැන් එන්නේ ආස්වාසය මේ ඉන්නේ ප්‍රස්වාසය කියලා දැක ගන්න පුළුවන් නම් ඒක මේ අන්තයක් දැක ගැනීමක් විතරක් කියලා හිතා ගන්න කියනවා. ඊට පස්සේ නොදැක්ක අන්තය තමයි මේ ආස්වාසය කොහේ සිටද එන්නේ කියලා ආස්වාසයේ එන්නත් ඉස්සල සතිමත් වෙලා ආස්වාසයේ එන්නත් ඉස්සල අප්‍රමාදීව බලාගෙන හිටියොත් කොහොමද මේක මතුවෙන්නේ කියලා ඒක ලාවට තිබුණ එකක් ගොරෝසු වීමක් විතරයි වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ දෙවියන් මැව්වාවත් එහෙම නැත්නම් ඉන්ද්‍රජාලයක්වත් මොකක්වත් නෙවෙයි නොදැනෙන මට්ටමක ඉඳලා මෙතෙන්ට එනවා. ඒ නිසා දවසක් ඒ යෝගාවචරයට ආහනපානේ ආස්වාසය එන්නකොටම එළඹ හිඳලා සතිමත් වෙලා අප්‍රමාද වෙලා මේක එන හැටි බලන්න ඕන කිව්වොත් ඒ යෝගාවචරයට ඒ යොදන්න මානසිකාර தത്വයට යොදන්න සත්‍ය ප්‍රමාණයට යොදන්න අප්‍රමාදේ ප්‍රමාණයට වෙනදා නොදැක්ක සියුම් තනක් දැකලා සියුම් තන ඉඳලා ආනපානේ දියුණු වේගන එනවා ගොරෝසු වේගන එනවා ඝන බහල වේගන එනවා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මේ විපස්සනා භාවනාවේදී තියෙන ප්‍රධානම රහස ඉස්සෙල්ලා අරමුණ යාලු කරගන්න. ඉස්සෙල්ලා අරමුණ හාද කරගන්න. ඉස්සෙල්ලා අරමුණ වගලා ගන්න. ඉස්සෙල්ලා අරමුණ මේචල් කරගන්න. ඉස්සෙල්ලා අරමුණ ආම්බම් කරගන්න. නිටතරම Tamanට ආස්වාසේ පේන මට්ටමට එන්න ආරින්න. ඒකත් ලේසි නෑ. ඒකට තමයි ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි අවශ්‍ය කරන්නේ. එක එක අරමුණු එනවා දැනගත්තොත් අපිට ඒ කට්ටියගේ මේ පදේ අල්ලගන්න හම්බ වෙන්නේ එක්කනාම නැවත නැවත ආස්වාසයෙම නැවත නැවත එන ප්‍රස්වාසයෙම නැවත නැවත එනවා ශබ්ද නොයනවාමත් නෙවෙයි වේදනා නොයනවාමත් නෙවෙයි හිතේ නොයනවාමත් නෙවෙයි නමුත් එතන නෙවෙයි අපේ අවධානය යන්නේ අපි නැවත නැවත එන ආස්වාසය දිහා බලලා යම් තැනකදී මූණට මූණ දාලා අල්ලගත්තයි කියලා හිතන්නකෝ අල්ලගත්තට පස්සේ දැන් මේ ආස්වාසය කොහොමද සියුම් තැනක ඉඳලා ගොරෝසු වෙන්නේ කියලා ආස්වාසය එන්නත් ඉස්සර වෙලා එලඹ සිටි සීයෙන් අප්‍රමාදීව බැලුවොත් එයාට ලාවට පටන් ගන්න ආනප ආස්වාසේ මෝරණ හැටි දැක් ගන්න පුළුවන්. ඉතින් මේක මුලට අදිනවයි කියලා මේකට කියන්නේ. මුලත් එක්ක දැනගන්නවයි කියන එක මේක අල්ලගත්තට පස්සේ කියනවා හැකිතාක් ඊටත් චිත්තක්ෂණයක් කලින් ඊටත් චිත්තක්ෂණයක් කලින් ඊටත් චිත්තක්ෂණයක් කලින් එන එන ආස්වාසයට මේ එළඹ සිටින ගතිය අවදි ගතිය සතිමත් ගතිය අප්‍රමාදී ගතිය දිනු කරන්න කරන්න කරන්න අසීමිත මුලක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ මුලට යන්න යන්න යන්න গুপ্ত බවක් තේරෙන්න පටන් ගන්නවා. අර ගොරෝසු ආනාපාන දැක්කා වගේ නෙවෙයි ඒ සියුම් තැනක ඉඳලා මේක මතුවෙන හැටි දකින්නකොට එක තැනක් එනවා දැන් මේ ආස්වාසේ පටන් අරගෙනත්ව නැද්ද කියන්න දන්නේ මේක හිතලා කරන එකක්ද කෙරෙන එකක්ද කියන්න දන්නේ මෙන්න මේ විදිහට ආස්වාසයේ මුලට මුලට බලන්න ගියාම දැන් තේරෙනවා යෝගාවචරයට දැන් ආස්වාසයේ ඝන බහල ගොරෝසු අවස්ථාවත් මුලත් මේ කියන හේතුවත් සහිතව ප්‍රත්‍ය දකින්නයි කියන. මේකට කියනවා සප්පච්චේ පරිග්‍රහය කියලා. ප්‍රත්‍යත් සහිතව අරමුණ දකිනවා. මේකේ තියෙන විශේෂත්වය මේකේ තියෙන යමක මුල දැකීමේ තියෙන විශේෂත්වය ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ සිද්ධ වෙන සිද්ධියක් තමයි ඔය අස්සජාමතුරු දැක්කට පස්සේ අස්සජාමතුරු ඒ මේ මොග්ගල්ලාන සාරිපුත්ත වෙන්න ඉන්නේ කෝලිය ආදී බමුණු දරුවන්ට කියන්නේ යේ ධම්මා හේතුපබව යම් ධර්මතාවයක් යම් හේතුකින් ප්‍රභවය ලබනවා නම් යේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ තථාගතයන් වහන්සේගේ එකම මේ යතුරු තමයි රහස තමයි ලෝකයේ දේවල් සිද්ධ වෙනවා. ධර්ම පහළනවා, ආස්වාසේ පහළනවා, ප්‍රස්වාසේ පහළ වෙනවා, පිම්බීම පහළ වෙනවා, හැකිලීම පහළ වෙනවා, වම පහළ වෙනවා, දකුණ පහළ වෙනවා. ඒක කොතනින්ද එන්නේ කියලා ඔත්තු බලන්නේක්. රහස්සොත්තු බලන්නේක්. හොරා කොහෙන්ද එන්නේ කියලා බලනවා වගේ. දක්ෂ වෛද්‍යවරයෙක් මේ රෝගයට රෝග බීජ කොහෙන්ද එන්නේ කියලා බලනවා වගේ හේතුව ප්‍රභවය බලන්න යනවනම් යේ ධම්ම හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ අන්නේ ඒක තමයි තථාගතයන් වහන්සේගේ මේ ගංගදිගේ ඉහළට පීනන ක්‍රමය එහෙම නැත්නම් මේ කිං කුසල ගවේෂි කිං සච්ච ගවේෂි කියන ක්‍රමය මේ දේ ඇහෙනකොටම ඒ සාරිපුත්ත වෙන්න ඉන්න කෝලිත බමුණු දරුවට සෝවාන් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම මේකෙම තව පැත්තක් මේ මේ ක්‍රමයටමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කොණ්ඩඤ්ඤ පරිබ්‍රාජකයා බුදුහාමුදුරන්ගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහනකොට යේ ධම්මා යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මා කිය. යමක් හට ගන්නාසුළු ධර්මතාවයක් ඇත්නම් ඒ කියන්නේ මේ ආස්වාසේ හට ගන්න තැන ස්පර්ශයක් නොදැනී තිබිලා දැනෙන්න පටන් ගන්න තැන. මෙතනින් තමයි ආස්වාසේ පටන් ගන්නවා කියලා ඒ පටන් ගන්න තැන දැක්කනම් අට හරි ලේසි ඒ ආස්වාසේ ගෙවෙන තැන දකින්න එක. ගෙවෙන තැනින් පටන් ගන්න බෑ. ඒකයි බුදුහාමරංගේ තියෙන මේ විශිෂ්ට ඥානය උන්වහන්සේකව මිනිසුන්ට තේරුම් කරලා දෙන්න ලේසි. ආස්වාසේ අල්ලලා යාලු කරලා ආද කරලා නැවත නැවතත් එන විදියට මුණට මුණ දාලා අල්ලගත්තට පස්සේ ඕකේ හටගන්ම බලන්න. පටන් ගන්න තැන බලන්නේ කියලා මෙන්න මේක බලන්න බලන්න බලන්න බලන්න මේ පුද්ගලයාට ප්‍රත්‍යත් සහිතව හට ගන්න තැනත් එක්කම ආශ්වාසය එන්න පටන් ගන්නවා. එතකොට පේනවා අඩියට ගැවුතිට ගැඹුරට යන්න යන්න. සියුම් තැනටම යන්න යන්න පේනවා මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. දැකිය හැක්කක්. මෙතන ගූඪ තත්වයක් නැහැ. සරබලද දෙවි කෙනෙක් නැහැ. එහෙම නැතුව අහේතුකව මේ අහසෙන් කඩන්න වැටෙන දෙයක්වත් නෙවෙයි. හේතුවක් තියෙනවා. ඒක ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමය මෝරා ගන්නලා ඔබට වෙන්න තේරෙන ආස්වාසයක් බාටපත් වෙනවා. නැත්නම් ප්‍රසවාසයක් බාටපත් වෙනවා. ඒක නිසා ඒ හට ගන්නා මුලට දකින්න යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා ආස්වාසයේ මුලයි මැදයි කියන දෙක දැක ගන්න. ඉතින් මේ පසු කාලීනව ආචාර්යවරු මේ දෙක ඥාන දෙකක් විදියට පෙන්ලා දීලා තියෙනවා මුලින් මුලින් ආස්වාසය මේක ප්‍රස්වාසය මේක කියලා දැකගෙන මේ හරහා හොඳට ආස්වාස ප්‍රස්වාසය ඒක දැක ගන්න හිත කියන නාම රූප වශයෙන් දකින්නයි කියලා කියන්නේ ආස්වාසයේ මැද දැකීම සහ ප්‍රස්වාසයේ මැද දැකීම මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේක ඇත්තට පසු කාලින ඇති වෙච්ච සංග්‍රහ මේ ක්‍රමයක් ඊට පස්සේ යම් වෙලාවක ආස්වාසේ මුලත් එක දකින්න පුළුවන් වෙනවා අපි මෙතෙක් මේ විස්තර කරපු එක තේරුම් අරගත්තයි කියලා හිතමු. මුලත් එක දකින්න පුළුවන් නම් කියනවා දැන් අරමුණේ මැදයි මුලයි දෙක දක ගන්න අවස්ථාව කියලා. මේ විදිහට මැදයි මුලයි දෙක දැක ගන්න එක කවම කවදාකවත් ਸਰුවචනංශික උපදේශයක් නැතුව කෙරෙන්නේ නැහැ කියලා විතර ਸਰුවචනංශේ සාතික වෙනවා. මොකද අපි එනේන දේ රස විඳිනවා ආස්වාද කරනවා බැඳෙනවා මිස ඒකේ මුල බලන තරම් අපිට විචක්ෂණ බුද්ධියක් ස්වයම්බුව පහළ වෙන්නේ తත්‍ර తත්‍රාభిනන්දනී කියලා එනේන දේ රස විඳිනවා මිස එන ප්‍රභවයේ දිහා බැලීමේ ශක්තියක් තිරසෙනෙකුට කොහොමඩක්වත් නැහැ මිත්‍යා දෘෂ්ටික හිතන්නේ ඒක දෙයයන්ාංශේමවනොයි කියලා නැත්නම් গুপ্ত බලයක් කියලා ඒවල අත ගන්නවත් යන අත ගන්න ගියොත් දෙයයන්ාංශේ සදාකාලික අපායට යොමු කරනවා ඒක දේව විෂයක්. ඒක මනුස්සයන්ට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් සාරුවචනාංශේ මේ බුදු වෙන්නේ ඉස්සෙල්ලාම සිද්ධාර්ථ තාපස කාලේ තුන දැනගෙන හිටියා. මේකට අත තියන්න නැතුව බෑ මේ ලෙඩේට මුල හොයා ගන්න නැතුව බේත් කළ වැඩක් නැහැ කියලා. ඊට පස්සේ තමයි කිංකුසල් ගවේෂීව ගියේ. ඊට පස්සේ කෙනෙකුට දේශනා කරනකොට මේ ආනුපුබ්බි වැඩපිළිවෙලකින් පෙන්නලා උන්වහන්සේ දේශනා කරන ඉස්සෙල්ලාම ආශාස්පස්සාසේ දපනේ තමා ගන්න. නිතරම එන විදිහට බලලා බලන්න මේ ගොරෝසු தත්තට එන ආස්වාසිය කොහේදලා දෙන්නේ කියලා. එහෙම නැත්නම් මේකට කියනවා ආස්වාසියේ අනාගත ස්වරූපේ බලනවායි කියලා. එන්නත් කලින් ගිහිල්ලා කොහොම පටන් අරගෙන මෙතන මේ தත්තට ආවද කියලා අනාගත ආස්වාසිය බලන්න පුරුදු වෙනවා. මේක කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය රහත්සොත්තු සේවාවක ඉන්න රහත්සොත්තු මේ නිලධාරියෙකුට පමණයි. එයා හිතෙන්ද යන්නේ සිද්ධිය පටන් ගන්න ඉස්සර වෙලා. එයා දන්නවා මේ වගේ තැන්වල සිද්ධි වෙන්න ඉඩ තියෙනවා ආරක්ෂාර ප්‍රශ්න වෙන්න තියෙනවා එයා ගිහිල්ලා සාමාන්‍ය සිවිල් ඇඳුමින් ඉඳගෙන වැඩ කරන කෙනෙක් වගේ නැත්තම් එන කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා ඊනොට යම් කිසි කෙනෙක් මේ වැඩේ නෙවෙයි එයා අමතර වැඩකට අදහසක් ඇතුව එනවනම් ඇහැ ගහගෙන ඒත් එක්කම ඉන්නවා එතන පොලිස්කාරයෙක් වගේ සිවිල් ඇඳුමින් හිටියානම් අර සැකකට යුතු පුද්ගලයා එන්නේ නැහැ. සිවිල් ලැබුම නිසා එන්නේ නැහැ. ඒක නිසා එයා සැලසුම් කරන්න වෙන තාලයකට. මෙතන එහෙම නෙවෙයි මෙතන ඉන්නේ සාමාන්‍ය මේ සිවිල් නෙවෙයි යුනිෆෝම් ඇඳුම තියෙනකොට එන්නේ සිවිල් ඇඳුම නිසා එනවා. එතකොට මේ සිවිල් ඇඳුම ඇඳගෙන ඉන්න රහස්සොත්තු නිලධාරියා මේකේ අරයසක් කරනවා මෙයාසක් කරනවා අරය හොරක් දන්නේ නැත්නම් මෙයා හොරක් දන්නේ හැබැයි ඒගොල්ලන්ගේ ಗುಣ චරිතයට හානි නොවන විදිහට නිරීක්ෂණයක් කරනානේ නිරීක්ෂණය තමයි මේ සතිය සුපතිහිත සතියක් වෙනවයි කියලා කියන්නේ සාමාන්‍ය ආස්වාසිය දැකලා ආස්වාසියේ මුල බලන්ට යන්න පටන් අරගත්තට පස්සේ ඒ සතිය පුදුමාකාර උනන්දුවකින් මේ මැවිගෙන එන වැවිගෙන එන ගොඩ නැගීගෙන එන ආස්වාසිය බලන ඉන්නකොට කියනවා ආස්වාසියට කලින් ගිහිල්ලා බලන ඉඳලා අනාගතේ එන්න තියෙන ආස්වාසිය බලන්න. ඔන්න එතකොට වෙනදට අහුවෙන ගොරෝසු ආනපානේ ආස්වාසිය අහුවෙනවා. එතකොට මුලත් එක්ක ආස්වාසිය දැකගත්තා. නැත්තම් ධම්මට්ඨිතිය සප්පච්චේ පරිග්‍රහ ඥානය නැත්තම් ඥාන දර්ශනය සම්මා දර්ශනය පහළ වෙනකොට තේනවා මේක කවදාකවත් දෙවියෙක් මවපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් අ හේතුක පැන්නච් එකක් නෙවෙයි. ඒ නිසා විෂම හේතුක වාද, ඊශ්වර නිර්මාණ වාද වගේ තියෙන පරණ බුල් බහගත්තු දේවල් අත්දකලා කියන්න පුළුවන් නෑ මේක ලාවට පටන් ගන්න ගොරෝසු වීමක් තියෙන්නේ අන්නේ ලාවට පටන් ගන්න තැන මායා ස්වරූපයක් තියෙන. එහෙම නැත්නම් গুপ্ত ස්වරූපයක් තියෙන. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් එතෙන්ට යනවනම් ගොරෝසු තැනලා සියුම් තැනට යන මාර්ගයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනවනම් ඉස්සල ඉස්සල වෙච්ච අත්දැක අත්තරදී අනුව මුල දැකීම පටන් ගන්නවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ආනාපානෙ දැක්කට ඒකේ 11 ආකාරය දැක්කේ නැත්තම් ආනපන දැක්කයි කියලා වග කියන්න එපා. වග වෙන්න බෑ කියලා. ඒකලොස්සාකර දෙන අතීත අනාගත පච්චුප්පන්න. ආනාපානයේ එන්නත් ඉස්සලා ගිහිල්ලා සතිය පිහිටුවගෙන එන්නා වූ පිපෙන්නා වූ එහෙම නැත්නම් මතුවෙන්නා වූ මේ පායන්නා වූ ආනපනේ බලන්න කරන අතීත ආනපනේ. ඒක දිහා බලනකොට වර්තමාන ආනපනේ නාස්පුඩු පුරවාගෙන ගොරෝසුවට යන එක තේරෙනවා. ඒක මෙතෙක් කලොත් දැකපු එක. මෙන්න මේ දෙක දැක්කා නම් මුලයි මැදයි බුදුහාමුදුරුවෝ කියනවා මජ්ජේ සූත්‍රයේදී ඇත්තට මේ ස්වාමීන් වහන්සේලා දෙන අර්ථකථනයක් තමයි මජ්ජේ සූත්‍රයේදී මුලයි මැදයි දෙක දැක්කා නම් ඒ දෙක තමයි අන්ත දෙක මේ දේ දකින්න තරම් ලාවට පහළ වෙන ආනාපාන දකින්න තරම් සතිය හොඳට තීව්‍ර කරගත්ත කෙනා. මනාකොට එහිම පිහිටුවා ගත්ත කෙනාට හම්බ වෙන ප්‍රතිලාභයක් තමයි මේ විදිහට ගොරෝසු චානාපානේ ගෙවිලා යන හැටි දකින්න හම්බ වෙනවා. Nirodhaය දැක ගන්න පුළුවන්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි මැද මාවත. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. නමුත් Nirodhaය කෙලින්ම දකින්න අපේ හිතට කොන්දපණ මදි. අපි දකින්නේ ඒක අභාව්‍යයක් විදියට, අවමංගල්‍යයක් විදියට, විනාශයක් විදියට නිසා අපිට Nirodhaය කෙලින් බලන්න බෑ. ඉස්සල කරණ තියෙන්නේ සමුදේ පෙන්වන්න. සමුදේ පෙන්වන්න හිත බොහොම ලාස්සකමතියට යනවා. ඒ නිසා සමුදයත් සහිතව ආරමුණ පෙන්වනවට කියන සප්පච්ච පරිග්ගහ ඥාන ධම්මට්ඨිය අන්න එක පුරුදු කරන කරන ඉන්නකොට අන්තිමට ගෙවිගෙන යන පැත්ත දකින්න හම්බ වෙනවා. මේ දෙකේදීම වෙන්නේ මොකද්ද? සතිය තීක්ෂණ වෙන එක. සංවේදී වෙන එක. ඉතින් ඒක කරන්න එපා පරියන්කේ මුලදී. ඒක කරන්න බෑ. ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ සාමාන්‍ය සතිය ඇති කරගන්න. සාමාන්‍ය ආනාපානේ දක දක ඉන්න ඕනේ. බලබලා ඉඳලා තමයි වෙලාව දකින්නකොට ඊගාව ගියරකට දාගන්නේ. ඊගාව මේ තීව්‍ර භාවයට සූක්ෂම භාවයට දාන්න. අන්නේම දකින්න දකින්න දකින්න ආස්වාසේ මුල මැද අග දකින්නවා කියලා ඒ සතිපට්ඨාන සූත්‍රයේ සබ්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා ඒ වෙනම ස්වරූපයෙන් බුදුරජාණන් උපදෙස් දෙනවා ඊට ඉස්සෙල්ලා දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාසය කෙටි ආශ්වාසය කෙටි ප්‍රශ්වාසය වශයෙන් ආනපනේ සෑහෙන වෙලාවක් ඇසුරු කරාට පස්සේ තමයි ඒකේ ඔය <clears throat> අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දකි නැත්නම් මුලමදාග දකි ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල මේක මේ වැඩේ yaadෙන වැඩපිළිවෙල ගෝ කල්යනා යෝගාවචරයට <clears throat> හරියට ක්‍රියාත්මක කරන්න කියන්නේ වාහනය පාට දානකොට ඉස්සල්ලාම ඉන්ජින් එක ස්ටාර්ට් කරලා ඊට පස්සේ ෆස්ට් එකට අමුණගෙන පිකප් කරගෙන වාහනේ ටිකක් යකඩ කඳ හොල්ලාගෙන ඊට පස්සේ හරියට ගැම්මක් ආවට පස්සේ දැන් තමයි සෙකන්ඩ් එකට දාන්න ඕනේ ඊට පස්සේ ඒ ගැම්මේදී මෙච්චරක් ගෑස් දෙන්න ඕනේ මෙච්චරක් ක්ලච් කරන්න ඕනේ ඊගාට තර්ඩ් එකට දාන්න ඕනේ ඊගාට টොප් එකට දාන්න ඕනේ කියන එක අත්පොතක කවදාකවත් ලියලා පෙන්නන්න බෑ. දාන්න ඕනේ බව කී හැකියි. හැබැයි ඒක වරද්දගත්තොත් එන්ජින් එක නොක් වෙනවා නතර වෙන්නත් ඉඩ තියෙනවා. ලයිසන් ගන්න වෙලාවක එහෙම කිරුවොත් එමන් ලයිසන් දෙන්නේ නැහැ. එච්චරමයි එක්සැමින බලන්නේ එච්චරයි. මෙයාට හරියට අවශ්‍ය වෙලාවෙදී ගියර් එක දාගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සක්මන් කරනකොට ඉස්සල්ලාම අපි එන්ජින් එක ස්ටාර්ට් කරගත්තා වගේ හිටගෙන කයට හිත ගන්න පුළුවන්ද කියලා බලන්න. වෙන දේවල් වලට නෑ වතුර තිබහක් වැසිකිලි කැසිකිලි යන්න ඕන කමක් නෑ ආ එහෙනම් හිටගෙන මම දැන් ඊට පස්සේ ෆස්ට් ගියර් එක තමයි වම දකුණ වම දකුණ එකේ සෑහෙන වෙලාවක් වම දකුණේ පුරුදු කරලා තමයි අපි එසවීම තැබීම කියන සෙකන්ඩ් ගියර් එකට දාගන්නේ ඒකත් හොඳට පුරුදු කළා පදන් වෙලා එසවීමෙන් තැබීම වෙන් කරලා දැක ගන්න පුළුවන් තරමට ಗುಣ රස වෙනස දැක ගන්න පුළුවන් තරමට ගියාට පස්සේ ආයිගාව අභ්‍යාසය තමයි ඔසවනවා යවනවා තබනවා කියන්නේ. ඉතින් එහෙම නැතුව ලහ ගහනකොට මටයි කියලා පටන් ගන්නකොට මට මේ වම ඔසවන යවන තබන තේරෙන්නේ නැහැ කියලා කිව්වම ඇත්තම තමයි තේරෙන්නේ නැහැ. ඒක කාටවත් තේරෙන්නේ ඒ ගානට රත් කරගෙන ගියේ නැත්තම් කරන්න බෑ. ඉතින් මේක තමයි ආනුපුබ්බී කතං ආනුපුබ්බී ප්‍රතිපදාවක් කියලා බුදුහාමුදුරුවෝ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා යම් කිසි කෙනෙකුට බණක් දේශනා කරනකොට කරුණු පහක් හිතේ ධාන කියන දෙයක් කියන්නේ මම ආනුභුබ්බී කතංගතේ සාමීති ධම්මං දේශේතා කියලා දෙන එක නම් මොනවත්ක්වත් දන්නේ නැති නවකේ වශයෙන් කල්පනා කළ යාට මුල ඉඳලාම පටන් ගන්න කියලා දෙන කියලා. මොකද නවකයා කවදාහකවත් කැමති නෑ නවකෙක් බව පිළිගන්න. එයා දන්නේ මම ඊට ඉස්සලා කරපු එව්වා. අතනින් මෙතනින් දන්නේව ඔක්කොම ඉස්සර කරන්න හදනවා. ඉතින් ලොකු විශ්වාසයක් ඇති කරලා දෙන්නේ ඉස්සර කිරිල්ලෙක් වෙන්නෙම අවුල් වෙන එක. එනිසා මොනවාක්වත් දන්නේ අද්ද පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකව පටන් ගන්න දේශනා කරන එක නා ලොකු ධර්ම ගෞරවයක් පිහිටවලා මේ ආනුපුබ්බේ කතාව බුදුහාමරන්ගේ ස්වභාවය බව තේරුම් අරගෙන එනිසා දන්න දැනුව කරුණාකල පැත්තක බීම තියන්න දැන් අයන් ඉඳලා පටන් ගන්න කියන තැනට සද්ධාාවක් ඇති කරන විදිහට බණ කියන්නේ කියලා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කිනෝට කියනවා දෙන්නේ ගෝලියෝ ගියාලු දිසාපාමොක්කාචාර්ය හම්බෙන්න. කැලේ මැදදී දෙන්න හම්බුණාලු රාජධානි දෙකකින් ඇවිල්ලා කැලේදී හම්බුණාට පස්සේ කිව්වලු මේ දෙන්නම යන්නේ මේ සංගීතය ඉගෙන ගන්නදී. ඊට එක්කෙනෙක් රාජකුමාරයෙක් මොනම සංගීත භාණ්ඩයක්වත් දන්නේ නැහැ. එයාට සංගීතය අවශ්‍ය බව දන්නවා. ගුරු බඳුරක් එයා අතේ තියෙනවා. එයා කවලු මයි ළඟ කාවණ 1000ක් තියෙනවා. මම දීලා ගුරුනාංශයට දරදී ඇදලා මම යන්නේ සංගීතය ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ අනිත් එක්කනා කිව්වලු මම නම් භාගයක් දන්නවා මම ළඟත් කහවණු 1000ක් තියෙනවා මම දන්නේ සංගීත ඉගෙන ගන්න. ආ ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ වෙලාවේදී <clears throat> පළවෙනි ගෝලයා ඉන්ටර්විව් කරලා වළු මොකද ඊට පස්සේ කළු අපේ රාජ්‍ය තන්ත්‍රයේ මේ සූසට කලාවල් ඉගෙන ගන්නකොට මේකත් අවශ්‍යයි අප්පච්චි කිව්වා නැත්නම් රජුරෝ කිව්වා මෙන්න මේ පඬුරු ඔබතුමාට පූජා කරලා දරදී ඇදලා මට පීකර ගන්න. ඒකලා බොහොම හොඳයි කියලා ශාලාව ඇතුළට යන්නේ. දෙවෙනි එක නාවට පස්සේ කිව්වලු මේ මොකටද ආවේ? මම සංගීත ඉගෙන ගන්න. ඊට පස්සේ කිව්වලු මේ මොකටයි කිය. නෑ මම භාගයක් දන්නවා ඊටු ටික ඉගෙන ගන්නයි කියලා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මං ගෙනාව 1000න් 500ක් දීලා ඊටු ටික ඉගෙනගෙන යන්න. ඊට පස්සේ කිව්වලු නෑ ඔයාට 2000ක් ඕනයි කිව්වලු. ඊට පස්සේ මං සකෝලයි. අයියේ එහෙම කියන්නේ මම භාගයක් දන්නේ නෑ. මේ භාගේ මකන එක තව 1000කින්වත් කරන්න බෑ කිව්වා. ආ දන්නවයි කියලා හිතාන ඉන්නේ බාගේ මකන්න මොනම නීතියක් අත්ත නිසා මට 2000ක් ඕනයි කිව්වා. කැමති නම් එන්න නැත්තම් යන්න. ඉතින් භාවනා කරන හැම කෙනෙක්ම අන් එනවා මකට යනවා. මේ හැමදාම මුල දකින්න කැමතිත් නෑ ආධුනිකයෙක් වශයෙන් පිළිගන්න කැමතිත් නෑ. ඉතින් අවිල්ලිවලා විස්තර කියන කතාවෙම තේරෙන පටන් අර ගන්නවා පට්ටන්තරේ පටන් ගන්නකොටම මේ ලදරු හිතක් නෑ ආධුනික හිතක් නෑ ඉතින් එතකොට ගුරුවරයාට සෑහෙන වෙහෙසක් එනවා. අර දන්න එක ඩීලර්න් කරන්න මකලා දාන්න. ඒක ලේසි නෑ. ඉතින් නිසා බුදුජානනාංශයේ ළඟට එනවා සුසීම කියන පරිබ්‍රාජකයා. අපි පහුගිය දවස්වල ඔය ඒ සුසීම සූත්‍රය අරගත්තා. එයා ඉන්නේ බුදුරජාණන්සේගෙන් මේ ධර්ම හොරකම් කරගෙන යන. ගිහිල්ලා බණ කියලා කීයක් හරි හම්බ කරගන්න. ඒ මොකද බුද්ධ ශාසනයේට ලාභ සත්කාර තියෙනවා. ඒගොල්ලන්ට ලාභ සත්කාර නැහැ. ඒක අන්‍ය තීර්ථකයි. ඉතින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේ බුදුරජාණන්සේගේ ධර්මයේ රහස කොතනද තියෙන්නේ කියලා. නැත්නම් යතුරු හොරකම් කරගෙන යනවා. ඉතින් බලාගෙන ඉනකොට යාට තේරෙනවා මේ යා හිතාගෙන ආවේ මේ ධර්මයේ රහස තියෙන්නේ දිබ්බ චක්කු ඥානේ, දිබ්බ සෝත ඥානේ, නැත්නම් මේ irdivid ඥානේ, එහෙම නැත්නම් මේ අරූප ධානවල කියලා. ඉතින් බලාගෙන ඉනවා කවුද මේක ලබාගෙන දැනට ඉන්න කෙනෙක්? එයා ගිහිල්ලා බලන්න හදන්නේ ඒකෙන් ලබා ගන්න. අවබෝධේ නැත්නම් ඒ කට්ටියගේ මේ අල්ලසක් දීලා මේ ධර්මය ලබා ගන්න. ඉතින් ගිහිලා ඒ විපස්සනා වෙන්නේ නිවන් ලැබුවා හමුතු කෙනෙක් ගාඩ ගිහිලා ආනෝ දැන් ඔබ වහන්සේ මේ නිවන් ලැබලා තියෙනවනේ දැන් දිබ්බ චක්කෝ දිබ්බ සෝත තියෙනවාද කියලා. යාම කරන්නේ නැහැ කියලා. ඉතින් යාගෙන මට දැන් තේරෙන්නේ නැහැ මං හිතා හිටියේ අනිවාර්යයෙන්ම නිවන් දකින්නකොට මේව මගදී හම්බෙන්න ඕනේ කියලා මට නිවන එපා මට ඕන කරලා තියෙන මේ මේ අතරමැද තියෙන කැලේ මොකද ඒක තමයි මිනිසුන්ගේ වෙළඳ පොළට පොළට දැම්මට විකිණෙන්නේ. වැඩියෙන් මේකනේ නේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත එහෙම නැත්නම් ඔය පුබ්බේ නිවාස අනුසඤ්ඤා මැජික්මනේ මේ දැන් කාලේ තියෙන පිස්සුවක් නෙමෙයි ඒකත් තිබිලා තියෙනවා ඒක ඊට පස්සේ යහම්සෝ කිව්වට පස්සේ මේ යහම්සෝ කියනවා මට නම් තේරෙන්නේ මම සුඛ විපස්සකයි නැත්නම් විපස්සනා ඥානෙ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ඉතින් මෙයාට දැන් දැන් පටලැවිලා බුදුහාමුදුරු කාට කියලා කියනවා ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ විදිහට අඤ්‍ය භාව ප්‍රකාශ කරපු ඇත්ත ගවල හම්බ වෙලා ආනකොට එයත් අඤ්‍ය භාවේනම් ස්වාමීන් වහන්සේ පිළින කරනවා පිළිගන්නවා නමුත් ඒගොල්ලෝ ගාව නැහැ කියනවනේ මේ මේ දිබ්බ ජක්ක දිබ්බ සෝත පුබ්බේ නිවාසානුස්සති පරිචිත්ත විඥානන මොනවත් නැහැ කියලා. ඉතින් බුදුහාමර කියනවා සුසීම පුබ්බේවකෝ සුසීම ධම්මට්ටි ඥානම් පච්ඡා නිබ්බාණං කියලා. සුසීම ඉස්සල්ලාමට ධම්මට්ටිතිය පහළ වෙන්න ඕනේ ඊට පස්සේ තමයි නිවන් ලබන්න පුළුවන්. ඉතින් යා කියනවා ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ මේක කියලා. ඊට පස්සේ කියනවා ඔබට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. ඔබට තේරුණත් නැතත් ඉස්සලා ධම්මට්ඨිය පහළ වෙන්න ඔබ බිමට බහින්න ඕන. ඔබ ධර්ම ගෞරවය පිහිටන්න ඕන. ඔබ සද්ධාව ඇති කර ගන්න ඕන. ඔබ කුසල ඡන්දයක් පහළ කර ගන්න ඕන. එතකොටයි නිවන හම්බ වෙන්නේ. දැන් මේ පළවෙනිම මේ පාරාද සූත්‍රයේ ඒකෙත් කියලා තියෙනවා අනුපුබ්බ පොනෝ අනුපුබ්බ නින්නෝ අනුපොබ්බ නින්නෝ අනුපොබ්බ පොනෝ අනුපොබ්බ පබ්බහරෝ න ආයතිකේනව පපාතෝ කියන මේක අනුපූර්ව නිම්නයක් සහිත අනුපූර්ව ප්‍රවණය ප්‍රවණතාවයක් සහිත අනුපූර්ව ප්‍රපාත සහිත දෙයක් මිසක ලත්තනම ප්‍රපාතයක් නැහැ කියලා බුදුහා මේ කවුද මේ පහරාද සඳහන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා න ආයතිකේනේව පපාතෝ සීලයෙන් අනුපූර්ව සීලයෙන් ඊට පස්සේ අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් යනවා මිසක ලත්තනම නිවන නෑ ඉතින් යම් කිසි කෙනෙක්ගේ අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදා නැතුව නිවන් බලාපොරොත්තු වෙනවනම් එයා ධර්මතේනකෙක් කියලා කියනවා ධර්ම හොරකම් කරන්න ආපු කෙනෙක් අවස්ථාවාදී කියලා හේතු නැතුව ඵල බලාපොරොත්තු වෙනවා මේක හරියට එකට එක කියලා හිතා ගන්න කවදාකවත් එකට 1.5කුත් නැහැ. එකට 0.95කුත් නැහැ. එකට එක හේතුඵල ධර්මයක් තියෙන්නේ. අපි තාටම ඇව්වට ප්‍රාර්ථනා කරාට අනේමට වේවා කියලා ඉල්ලුවාට අනේමට අරයාගේ ආශිර්වාදයෙන් කවදාකවත් එහෙම ධර්මයේ ඇහුම් කන්න පුළුවන් ආත්මීය ස්වරූපයක් නැහැ. බුදුරජාණන්සේ කියලා දෙන ක්‍රමය අපිට නොවැටහෙන්න පුළුවන් තර්කේ. නමුත් ඒක සද්ධාවෙන් කෙරුවොත් ඉස්සලාම කරන්න තියෙන්නේ අරමුණ දැපෙන දමා ගන්න. ආස්වාද ප්‍රසආචෝ වම දකුණෝ දැපෙන දමාගෙන ඊට පස්සේ තමයි අපි ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ ලක්කන උපනිඥාණය කරනවා වගේ ඒක දව දව පුච්ච පුච්චා අපි ඒක ඇතුළට යන්න. දපින දමා ගන්න නැතුව වැඩ කරන්න ගියොත් අතපය කපා ගන්න. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා පිත්තල භාජනයක් පිත්තල පහනක් කියමු මදින්න ඕන නම් ඉස්සලා හොද්දට මේක එක අතකින් හිර කරලා අල්ලගන්න කියනවා. එතකොට තමයි අනික් අතින් මදින්න පුළුවන්. මේක අල්ලගන්න නැතුව හෙල්ලෙද්දී මදින්න බෑ. මෙන්න මේ වගේ මේ විතක්ක ਵਿਚාර චෛසිකකත් වැඩ කරන්නේ විතක්කේ ගිහිල්ලා හරියටම අරමුණ අල්ලගන්න. අල්ලගන්න හෙල්ලෙන්න පෙරලෙන්න බැටුව කිටි කිටි අල්ලන්න ඕන. එතකොට තමයි ਵਿਚාරයට පුළුවන් එක විමසලා බලන්න මේක කුමන රස කුමන කෘත්‍ය කරනවාද කියලා. ඒක කියනවා සාමාන්‍යයෙන් මේ ලෞකික දැනට තියෙන උපමා ගත්තොත් ලේත් මැෂින් එක දාලා යකඩයක් කපන්නම් ඉස්සලා ලේත් මැෂින් එකට හොඳට සෙන්ටර් කරලා හිර කරගන්න ඕනේ. ඒකට බාස් උඟාවක් වෙලා ගන්න. ඒ වගේම තේබොන්ඩ් යනවා කියලා ගලවලා තියලා යන්නේ නැහැ. මැෂින් එකේ හිර කරලා තියලා තමයි යන්නේ. මොකද ඒක සැරයක් හිර කරාට පස්සේ ආයෙක හයි කරනකොට ඒ සෙන්ටර් එක ගන්න බෑ. පොඩ්ඩ හැම වෙච්ච ගම උපකරණේ නාශ නිසා ඒ චක්කයකට තියලා හිර කරගත්තට පස්සේ ලියවන්න පුළුවන් ඕන විදිහට ලියවන්න පුළුවන්. හෙල්ලුනොත් ආයේ ඒ ඒ ඇලයින්මන්ට් එක එන්නේ නැහැ. ඒ වගේ තමයි හැමදාම මතක තියාගන්න ආනාපාන ඉස්සලා ගියාම විතක්කේ මාර්ගෙන් නැත්නම් මෙනෙහි කරලා කරලා ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි හොඳට යාලු කරගන්න. යාලු කරලා කිය බලන්න ඕනේ. ආ නැවත නැවතත් නැවත නැවතත් මට බලන්න ඉන්න පුළුවන්. ඒත් ඇති. ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් ඊට පස්සේ තමයි ධම්මට්ටිචිය ලබා ගැනීම සඳහා ඒ එන ආස්වාසේ ඒ වම දකුණේ සබ්බකාය පටිසංවේදී වශයෙන් පටන් ගන්න ඉස්සෙල්ලා කොහොමද පටන් ගන්න ගොරෝසුට යනකොට කොහොමද ඉවර වෙනකොට කොහොමද කියලා මේක සාමාන්‍ය අටුවාචාරින් වහන්සලා මම හිතනවා සාධාරණයි හේතු සහිතයි මුලැමැදාක බලන්නේ කියලා. මේ මුලැමැදාක බලILLමයි අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් ආනාපානේ බලනවා කියන්නේ. එන්නත් ඉස්සෙල්ලා ආනාපානේ බලන එකට කියනවා අනාගත වශයෙන් බලනවා. ගියාට පස්සෙත් අතන ඇර ඒක දිහාම බලාගෙන කරගෙනවා අතීත වශයෙන් බලනවා මේ අද්දි නාස්පුඩු පුරවාගෙන බලන කරගෙන වර්තමාන වශයෙන් කියලා. ඊකට සෑහෙන ඉවසීමක් ඕන. ඒ නිසා ඉවසන්නා නිවන් දකි කියලා බුරුම් භාෂාවෙන් කියනවා. අපි මේ මැද ඩිංගිත්තක් දැකලා මම දැන් ආනපාන දැක්ක දැන් ඊගාට මොකද කරන්න කියලා ඒකෙන් පේන තියෙන මේ තක්කු මුක්ක මේ අවස්ථාවාදී ගතිය. මේ විතරක් නෙමෙයි. ආස්වාසය ප්‍රස්වාස දෙක මේ විදියට නැවත නැවතත් එnderලා මුලත් සියුම්ම පටන් ගන්න මුලත් සියුම්ම පටන් ගන්න අගත් දැක ගන්න නම් බොහෝ වෙලා ආස්වාස් ප්‍රසවාස ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කරන වෙලාවේදී සැකයක් නැත්තම් එහෙම නැත්නම් සද්ද නිසා හිත ඇවිස්සෙන්නේ නැත්නම් වේදනාව නිසා හිත ඇවිස්සෙන්නේ නැත්නම් හිතවිලි නිසා හිත ඇවිස්සෙන්නේ නැත්නම් ස්වභාවයෙන්ම ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳෙනවා. ස්වභාවයෙන්ම හිතත් සංසිඳෙනවා. ස්වභාවයෙන්ම ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙන නිසා කයත් සංසිඳෙනවා. මෙන්න මේ සංසිඳෙන්න ඉස්සල්ලා ආනාපානට අපි කියනවා ගොරෝසු ආනාපානෙ ඕලාරික ආනාපානෙ කියලා සංසිඳුණාට පස්සේ ආනාපානෙ කියනවා සුඛම සූක්ෂම ආනාපානෙ කියලා. මේ දෙකත් යෝගාවචරය දකින්න වෙනවා. මේ අතීතනාගත පච්චුප්පන්න කියන එකේම වෙන පැතිකඩක් තමයි තත්කුමුත්වේ කලබලේ ඉඳගත්කමම පේන ගොරෝසු ආනාපානයත් ක්‍රමයෙන් හිමීට තුනී වේගන යන සුඛම ආනාපානය. අන්නේම සූක්ෂම වේගන යනකොට අපි ගොරෝසු වෙලාවේදී ආනාපානයේ වදින්නේ මගේ දකුණු නාස්පුඩුවේය, වම් නාස්පුඩුවේය, උඩුතොලේ ආදි වශයෙන් අපි තනක් සලකුණු කරනවානේ. හැපෙන තන කියලා. යම් වෙලාවක යෝගාවචරයට තේරෙන්න ඉඩ තියෙනවා. භාවනා කරගෙන කරගෙන ආනාපානයේ බොහෝ වෙලා බලනකොට ඒ හැපෙන තන නෙවෙයි ආනාපාන කියන්නේ. ඒක එක උඩහට ගිහිල්ලා එහෙම නැත්නම් මොලේ මැදට ගිහිල්ලා නැත්නම් ඉස්සරහට ඇවිල්ලා. මේ විදිහට මේකේ ඇතුළට සහ පිටතට පොඩි දෝලනයක් සිද්ධ වෙනවා. ඉතින් මේකත් යෝගාවචරයට සෑහෙන හේතුවක් වෙනවා සැක කරන්න. මට වැරදිලාද කියලා ඇද්ද කරලා බලන්න. ඇද්ද කරුවට හුස්ම කොහොමඩක් පේන්නේ නැහෙනි. හැපෙන දන තිබ්බට පේන්නේ නැත්නම් ඉස්සරහට ගියට පේන්නේ නැත්නම් පස්සට ගියට පේන්නේ. ඒ වුණත් ඒ කෙලෙස් වල ස්වභාවය වැරදිලාද කියලා බලනවා. සමහර වෙලාවට ආධ්‍යාත්මික වශයෙන් ඇතුලේ වැටෙනවා. සමහරලාට සම්පූර්ණ බාහිර බම්බයක් දෙකක් ඈතක වගේ ආනාපාන වෙනා වගේ නිකන් කරකොලත ඇරියා වගේ ඒ රිද්මේ පේනවා. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය වෙනසක් පේනවා. නමුත් කිට්ටු කරන්න බැරි තරම් බාහිර තැනක පේන්න ඉඩ තව වෙලාවක ආස්වාසේ වැටෙනකොට හොඳ සතුටක් ඇති වෙනවා. දැන් නම් ඉන්නේ ඉන ආස්වාසේ පේනවා. වෙනදට ඩී සියුම පේනවා. බොහෝම හොඳයි කියලා ආස්වාසේ ප්‍රනීතව මිහිරිව සිප වැළඳ ගන්න විදියට සාදර ගතියක් පේනවා. තව සමහර වෙලාවක පේනවා මේක පේනවා තමයි ඉතින් ආනාපානය කරලා කොහෙද නිවන් දකින්න පුළුවන්න්නේ මේක නිකන් හුස්ම විතරනේ ඕකෙන් පුළුවන් ද ඔච්චර මහ වැඩක් කරන්න කියලා ආනාපානෙ පෙනෙද්දිත් ඒක නීච කරලා තුච්ච කරලා හීන කරලා බලන වෙලාවකුත් පේනවා මේ යෝගාවචරයේ ගුණ නෙවෙයි මේ ආනාපානෙ තියෙන්න පුළුවන් 11 ආකාර අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් තුනයි කාල මානේ ඊට පස්සේ දුර ළඟ වශයෙන් එකයි අතුල පිට කියලා එකයි ගොරෝසු සියුම් කියලා එකයි ප්‍රිය අප්‍රිය කියලා එකයි. ඒවා යුගල වශයෙන් 8යි 3යි 11ක් තියෙනවා. ඉතින් මේ 11 ඉවර වෙනකම් බලනකොට බැලුවොත් කවදාකවත් සැකයක් ඉතුරු වෙන්නේ නැහැ. කවදාකවත් ආනාපාන පිළිබඳ සැකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ඉවසීමක් නැතිකම නිසා මේ 11 බලන්නත් ඉස්සර වෙලා අපි මේ සැක උපදවනවා, හයියෙන් හුස්ම ගන්න හදනවා, නැත්නම් ආයාසයෙන් හිමීට හුස්ම ගන්න හදනවා, එහෙම නැත්නම් හිමීට හුස්ම යනකොට සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද කියලා ඇත්හැරලා බලනවා නැගිටලා යනවා මෙන්න මේ විදිහට নানা ආකාර අනදර කරනවා ආන්නේ මේ අනදර නොකර මේ 11 ආකාරයෙන්ම දකින්න ආනාපානේ බලන්න පුළුවන් නම් එයාට කාංකා විතරණයක් ඇති වෙනවා ආනාපානේ මතින් හොඳ ප්‍රතිෂ්ඨාවක් හම්බ වෙනවා ධම්මඨීතියක් අන්නේ ධම්මඨීතිය ලැබෙනකොට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ එකම එක සංසිද්ධියක් හොඳට බැලුවොත් මුළු ලෝකෙම ඒක ඇතුළේ තියෙනවා. අපි කරලා තියෙන්නේ ලෝකේ බලන්න ලෝකේ වටේ ඇවිදිනවා එකම දෙයක් දිහාවත් දෙසරයක් බලන්නේ නැහැ. මේක තමයි රෝහිත අස්ස කියන දේව පුත්‍රයාට සිද්ධ වුණේ. එයාට එයා පුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ගමන් කිරීමේ ලෝකේ කෙලවරක් හොයන්න පුළුවන්ද කියලා. බුදුන්ස කියන බෑ කියලා. ඊට පස්සේ බුදුදහම කියනවා ලෝකේ කෙලවරකට යන්නේ නැතුව නිවන් දකින්නත් බෑ කියලා. ඉස්ලාම අර ලෝකේ ගමන් කිරීමෙන් කෙලවර කරන්න බෑ කියනකොට මේ දේවපුත්‍රයා බුදුරජාණන්ට ස්තුති කරනවා. ඇත්තමයි ස්වාමීන් වහන්සේ මට ඉස්සර මම දේවපුත්‍රයෙක් මට 이르දි බලයක් තිබුණා. මුහුදු මේ කෙලවරේ කකුල තිබ්බාම යහ උසල යහ කෙලවරේ තිබ්බාම ඊගාව රටේ කෙලවරට මට යන්න පුළුවන්. ඒ තරම්ම පදවීති හරයක් මට තිබුණා මේ මුහුදු කෙලවරේ ඉඳලා යහ පෙරවලට යන්න පුළුවන්. මම එහෙම තියේදිත් මුළු දිව්‍ය ආවුස ඉවර වෙනකම් ඇවිත් කවදාකවත් ඉවරයක් කරගන්න බැරි වුණා. ඒ නිසා ඔබ වහන්සේ කියන මේ කතාව ඇත්තයි කිය. අපි කිව්වොත් මේ දොඩංගෙඩියක් වටේ කූඹියක් ඇවිදලා කූඹියකින් ඇහුවොත් කෙලවර කොහෙද කියලා. ඌට කෙලවරක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. නැත්තම් බල්ල වලි ගැල්ලන්න කැරකුණාට කැරකුණාට කැරකුණාට කවදාකවත් වලි ගැහුවේ නැහැ. එහෙම නැත්නම් කාලසර්පයා මහමීරු පර්වතයේ වටේ තමන්ගේ දරණ වෙලාගෙන ඒ පරිජිට වැඩි පොඩ්ඩක් කොටයි කාලා සර්පයා. ඒ නිසා එයාට පේනවා ඉස්රායින් තමන්ගේ වලිගේ තියෙනවා. ඉතින් මේක වේගෙන් දුවනවලු ඉස්රායින් සර්පයා අල්ලගන්න. යන්න යන්න යන්න ඒක තන කරකැවෙනවා. අන්න ඒ වගේ තමයි මේ භෞතික විද්‍යාඥා මේ බාහිර ලෝකේ හොයන්න ගිහිල්ලා ඒක තන කරකැවෙන කරකැවිල්ල. නමුත් බුදුදහම කියනවා ඒක කරන්නේ නැතුව නිවන් ලබන්නත් බෑ කියලා. ඒකල කියනවා ලෝකෙ හිවිල්ල පැත්තක තියලා මේ බම්බයක් පමණ වෙන මනස සහිත සංඥාව සහිත මේ ශරීරය බලන්න මුළු ලෝකෙම පේනවා කියලා. එකක් අරගෙන හොඳට විස්තර බැලුවොත් මුලැමැදාග ඒ සියල්ල දැකීමෙන් ලබන්න තියෙන ශක්තිය මේකේ ලබන්න පුළුවන් ඒක අද බුදුරජාණන්සේ කරපු දේ අද විද්‍යාවට පිළිගන්න වෙලා තියෙනවා මොකද විද්‍යාව කෙරේ විවිධ විශේෂ ක්ෂේත්‍ර හදාන විවිධ මේ පීඨයන් හදාන විවිධ මහාචාර්යවරු හදාන එක එක එක එක දේවල් වලට විශේෂඥකම් කරන්න පටන් අරගත්තා. අන්තිමට මුල මතක නැති වෙනවා. මේක බාහිරාවර්ති ගමනක් නිසා. ඒක නිසා හුස්මම ඇති සර්වඥතා ඥාණය ලබන්න. හැබැයි ඒක ඇති කියලා කියන්නේ ඒක 11 ආකාරයෙන්ම දකින්න. අනේ 11 ආකාරය දකින්නකොට වෙන්නේ මොකද්ද? මේ ගොරෝසු සියුම් ආස්වාසේන්ද්‍ර සියුම් ආස්වාසයට යනකොට ගොරෝසු අවස්ථාවේදී නම් ඊ타ත්ම සවිස්තරව ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දැක ගන්න පුළුවන්. දැකිය යුතුයි. අර රෝහිතස බ්‍රාහ්මණයට කිව්වාගේ බමුණට කිව්වාගේ වෙනස දැකිය යුතුයි. ඒක භෞතික විද්‍යාව. මේ ආස්වාසය හුලඟ සීතලයි ප්‍රස්වාසය ගොරෝසුයි රස්නියයි මේක කොටයි මේක දිගයි මේක වැටෙන නාසිකාග්‍රේ අරක වැටෙන උඩුතොලේ ආදි වශයෙන් ඒකේ ලක්ෂණ රස හරි වෙනසක් දෙනවා. ඒක හොඳටම අත්දකින්න කියනවා. එතකොට හොඳට සතිය ශක්තිමත් වෙනවා. ඒකලියල මේක හට ගන්නා තැන බලන්න, ගෙවෙනා තැන බලන්න ගියාට පස්සේ එnde end end end මේක සියුම් වෙන්න සියුම් වෙන්න මේ දෙක සමාන ලක්ෂණ නැත්තම් දෙකේම පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. පොදුවේ පේනවා. පොදු බව පේන්න පටන් ගත්තාම පැහැදිලි වෙනසක් ඇති වෙනවා. විචිත්‍ර වශයෙන් ආස්වාද ප්‍රසවාස වෙන් කරන්න පුළුවන් තාක්කල් තෘෂ්ණාවට ඉඩ තියෙනවා සමාන ලක්ෂණ එන්න එන්න එන්න එන්න එපා වීම එනවා. නීරසකම එනවා. කම්මැලිකම එනවා. නිදිමත ගතිය එනවා. බය එනවා. මෙහෙම කොල්ල භාවනා කොල්ල හරියයිද කියලා සැක එනවා. ඉතින් මෙතනදී යෝගාවචරය මාර්ගපාක්ෂික වෙනවද? එහෙම නැත්නම් මේ දියුණු වෙන ධර්ම પરම්පරාවට උදව් කරනවද කියන එක ඒක වෙනමම විෂයක්. මෙතෙන්දී ෂට ගති, මායාවී ගති, වංචනික ගති පුදුමාකාර විදිහට යෝගාචරය මුවා කරනවා. භාවන හරියන හැම ලකුණක්ම වැරද්දක් කියලා හිතනවා. ඒක ලියවලා හරියාගෙන එන එකට අකුල් හෙලනවා. එක්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් මේ සැක කරනවා. එහෙම නැත්නම් අරමුණු මාරු කරනවා. ගුරුවරයෝ මාරු කරනවා. භාවනා ක්‍රම මාරු කරනවා. නානා ප්‍රවිජයට අර එක හැල්මේ අඬ දෙන්නේ. මුචි ඒක නිසා ඒක තමයි මෙතන මේ සැකහැර දැනගන්නවා කියලා කියන්නේ. ඒක නිසා මෙතනදී සෑහෙන යෝගාවචරයාගේ මතිමතාන්තර වල රුචර්ජකම් වල වෙනසක් ඇති වෙනවා. ඉවසලා නැවත නැවතත් මේ දෙන උපදේශ පිළියන කටයුතු කරන පටන් අරගත්තොත් යෝගාචර කවදාකවත් හිත ලෝකේ පිළිබඳ හෝ තමන් පිළිබඳ හෝ හිත පිළිබඳ හෝ පිළිගන්න බැරි තරම් ඇති හැටිය යථා භූතය තේරෙන්න පටන් අර ගන්නවා. අන්නෙම තේරෙන්න පටන් අර ගන්නකොට ඉවසන මනුස්සයා වෙනම නැත්තම් කියනවා අපි උපේක්ෂා කරන කෙනා. එහෙම නැත්තම් ප්‍රතික්‍රියා නොකරන එකනා. එහෙම නැත්තම් මේ දේවල් අනුව සැක නොකරන එකනා දිනනවා. මොකද මේක පොදු වචනෙට දාලා කියනවා සද්ධාව කියලා. වෙන නැත්තම් කියනවා කුසල ඡන්දය කියලා. ඉතින් මෙතනදී මේ විචිකිච්ඡාව ප්‍රඥාවක් විදිහට පෙනී හිටිනවා. පඤ්ඤාමුකේන විචිකිච්ඡා වංචේති. විචිකිච්ඡාව එනවා මේ විචක්ෂණ බුද්ධිය කියලා. නෑ නෑ එහෙම ගිහිල්ලා බෑ මේක හොයලා බලන්න ඕනේ. මේක පිළිබඳ හොයන එක ඥානය කියලා. උබේ පක්ක සම්තියේ විචිකිච්ඡා මේ දෙපැත්ත සලකා බැලීමක් මම මේ කරන්න කියලා අර ගලන ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල කරන්න පටන් ගන්නවා. අර පෑදීදියට බොරදියේ දානවා. ඉතින් එතෙන්දී ගුරුරයාට එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයාට සෑහෙන වගකීමක් එනවා මේ විදිහට තමන්ගේම අනර්ථය පිණිස සැක කරමින් ප්‍රශ්න කරමින් භවනා කඩා ගනිමින් ඉන්න එක්කනට විශ්වාසයක් ඇති කළ දෙන්න. මමත් උඹයි මමත් ඔය කාලේ ඔහොම කරා කමක් නැහැ ඔක දිගට කරගෙන යන්නකෝ. සක්මන කරන්න බැන්නම් පරියංගයට යන. පරියංග බැන්නම් සක්මන කරන කරලා කරලා කරලා කරලා තමන්ම තමන්ගේ කර්ම ගෙවිච්ච දවසට තමන් පිළිබඳ විශ්වාසය ඇති වෙච්ච දවස තේනවා මේ ක්‍රමයටම තමයි සරුවචනාංශෙත් නිවන් දැක්කේ. වෙන මොනම කෙටි ක්‍රමයක්වත් නැහැ. අනිවාර්යයෙන්ම සැක එනවා. නමුත් ඒක ආඩම්බරයට ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ශ්‍රද්ධාවෙන්, කුසල ඡන්දයෙන්, සීලයට වාංගු කරලා සැක එන එක එනවාමයි. ඒක ගෙවිය යුතු, ගෙවන් කළ යුතු කඩයිමක්. ආන්න ඒක තේරුම් අරගත්තොත් ඒ වෙනකොට ඒ යෝගාවචරයට ආස්වාස ප්‍රස්වාසයේ වෙනස්කම තියෙන වෙනස්කම් වශයෙන් පෙන්නන පෞද්ගලික ලක්ෂණ පෙන්ලා පොදු ලක්ෂණයට ගිය දවසේ තමයි අර හතර වංශෝලින් ආපු කට්ටිය නිවන් දැක්කට පස්සේ සමයකට එන්න වගේ හැම රූපෙකම හැම ආස්වාසයකම හැම ප්‍රස්වාසයකම හැම පටවියකම ආපෝ තේජෝ වායෝ සෑම දෙයකම ඇතිව නැතිව යන බව කියන පොදු ලක්ෂණේ තේරෙන්න පටන් ගන්නවා. ඇති වුණාට පස්සේ නම් එයා අරයට වැඩිය වෙනස් තමයි. නමුත් ඒ හැම එකේම තියෙන ඇතු යන නැතු යන ගතිය. මේක කියනකොට මේ බුරුම ස්වාමීන් වහන්සේ මෙන්න මේම උදාහරණ නිදර්ශනයක් දුන්නා අපට සලකා බලන්න. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ටීවී ස්ක්‍රීන් එකේ තිත් ඇටෙන වෙලාව ගත්තොත් අපි හොඳට දැන් ප්‍රෝග්‍රෑම් එකක් නැහැ කොල්ල කෙල්ලව කෙල්ලත් එක්ක මල් ගස් වටේ ඇවිදින කතා මුකුත් නැහැ. දැන් තියෙන්නේ නිකන් තීත් වටන එක විතරයි. හොඳට පටල මේක දිහා බලාන හිටියොත් තමන්න දැක ගන්න පුළුවන් වෙයි මේ තිත් දෙකක් කවදාකවත් ගැටෙනවද කියලා. කවදාකවත් නැහැ. ඒ වගේම එක එක තිතක් ගත්තොත් ඒ තිතට ආවේනික වූ උප්පත්තියක් තියෙනවා විපිරියාසයක් තියෙනවා නැතිවීමක් තියෙනවා එකම තිතක්වත් තියෙනවද උප්පත්තියක් නැති හෝ නිරුද්ධයක් නැති නෑ කිලෝරක් නැතුව තිත් පහල වුණාට කවදාකවත් තිත් දෙකක් අතර ගැටුමක් නැහැ හැම එක එක තිතකටම උප්පත්තියක් තියෙනවා විපිරියාශයක් තියෙනවා නැතිවීමක් තියෙනවා මෙන්න මේ වගේ අපි ආනාපාන කර කර ඉන්නකොට වේදනා එනවා සද්ද එනවා හිතවිලි එනවා මේ කවදාකවත් මේ දෙක ගැටුමක් නැහැ ගැටුම තියෙන්නේ මම ඇතුළ විතරයි ඒ වගේම භවනා කරන එක පැත්තක කය රත් වෙනවා පේනවා එක පැත්තක සීතල වෙනවා පේනවා නමුත් කවදාකවත් ගැටුමක් නැහැ මෙයා තනියම ඇති වෙලා නැති වෙලා යනවා. මෙයා වෙනම තනියම ඇති වෙලා නැති වෙලා යනවා. ඒකට ආවේනික ගති ලක්ෂණ පෙන්ලා යනවා මිසක් අපි තමයි කුලප්පු වෙන්නේ මේකට. කොහොමද මේ එකම දන උණුසුමයි සිසිලයි දෙක තියෙන්නේ? කොහොමද මේ එකම දනව ගම්පල ඇරයි ගමේ දෙන්නම ඉන්නේ? ඉතින් අපිට මේක දරා ගන්න බෑ. මෙන්න මෙතන තමයි ඒ යෝගාවචරයට පුළුල් මනසක් ඇති කරගන්න වෙනවා. මේ සැප තියෙන තැනකමයි දුක තියෙන සැප නැත් තැනක දුකක් නැහැ. කළු තැනමයි සුදු තියෙන්නේ කළු නැති සුදු කියලා જાතිය ලෝකේ නැහැ. උණුසුම තියෙන තැනමයි සීතල තියෙන්නේ සාපේක්ෂ උණුසුම නැති තැනක සීතලක් නැහැ. කම්පන චංචල වෙන්නේ නිශ්චල දෙයකට සාපේක්ෂවමයි මේ දෙන්න එකටමයි කන්නේ එකටමයි බුද්ධියන්නේ අපිට විතරයි ගැටුම තියෙන්නේ මේ න්‍යාය ධර්මවල කවදාකවත් ගැටුමක් ඒ න්‍යාය ධර්ම දේවල් පටවල ගැටුමක් ඇති කරගෙන අපි මානසික පීඩාවක් ඇති කරගත්තට පස්සේ බුදුහාමුදුරු කියන ඕකට තමයි තකතිරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ ඕක. එහෙම නැත්නම් අවිද්‍යාව කියන්නේ ඕක. මේක දිහා එහෙම කලබල වෙන්නේ නැතුව බලාගෙන හිටියොත් ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් තමයි හැමදාම වැඩ කරන්නේ ලෝකේ. අනේ එදාට තේරෙන පටන් ගන්නවා ප්‍රතිපක්ෂ ධර්ම මතු වෙලා වැඩ කරලා පළච්චාවයි. Taman දන්නේ නැති කෙනෙක් වගේ දැක්කේ නැති කෙනෙක් වගේ නැහිච්ච කෙනෙක් වගේ බලාන හිටියොත් කවදාකවත් හිතා ගන්න බැරි මේ ධර්මතාවයේ පේන පටන් එදාට තේරෙන පටන් ගන්නවා පට වියාපෝ තේජෝ වායෝ කිව්වත් ආස්වාද ප්‍රසවාස කිව්වත් පිම්බි මහකිලිම කිව්වත් මේ ඔක්කොම නිකන් ගොජ දාන ටීවී ස්ක්‍රීන් එකක් විතරයි. තිත්තරන ටීවී ස්ක්‍රීන් එකක් විතරයි. නැත්නම් වැහි කඩක් වැස්සකට දී කඩකට වැටෙන වැහි වැහි පොදක් වගේ විතරයි. ඉතින් මේක දිහා බලාගෙනකොට අපිට යන්න බැරි. මොකද මේක හරි කම්මැලි. අර ඉස්සර වගේ ගෑණි කොල්ලයි කෙල්ලයි මල් ගහකොයි සින්දුවයි දුෂ්ටයයි මොකක්වත්ම නැහැ. දැන් නාඩගමක් නැහැ මෙතන දැන්. හැබැයි ඒ ඔක්කොම ඇති කරන තිත් ටික තියෙනවා. ඒ වෙනතේ මේ මූලික ප්‍රාග් අවධිය තියෙනවා. මෙන්න මෙතෙන්ට එනකොට ඒ යෝගාවචරයාගේ ආස්වාද ප්‍රසාද දෙකේ සමලකුණු පහළ වෙනකොට මේකෙ පෙන්නේ නිකන් හුදු කම්පනයක් විදියට විතරයි. සහැල්ලුකමක් විදිහට විතරයි. ආලෝකයක් විදිහට විතරයි. එහෙම නැත්නම් පාළු ගතියක් විදිහට විතරයි. ඉතින් මේකේ ධර්මයක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ ඒකට නද්දකින්න පතන් කියලා තුච්ච කළා නම් දැන් මොකද කරන්න කියලා. මේක පිළිගන්න ලෑස්ති නැහැ. අර අර තිබුණු මේ සංඥා විපර්යාසය පිළිගන්න ලෑස්ති නැහැ. ඒ වගේ තියෙන සම ලකුණ පොදු ලකුණ පිළිගන්න ලෑස්ති නෑ. පොදු ලකුණත් එනවත් එකම තියෙන විශේෂ වෙනස්කම් ලයිස්තුවක් කියන්න පුළුවන්. එකක් තමයි මෙතෙන්ද කර මෙතෙක් වෙලා කරගෙන ආපු භාවනා දැන් ඉබේ කරන භාවනාවක් බාටපත් වෙනවා. මෙතෙක් වෙලා තිබුණ උනන්දුව බින්දුවටම බහලා කම්මැලි වෙලා වැක්කිරිලා නිදිමත වෙලා එපා වෙලා පිළිගන්න නැතුවත් බෑ. නමුත් එපා වෙන ගතියක් එනවා. ඒ වගේම මේක විස්තර කරගන්න බැරි වචන ව්‍යාකරණ අසරණ ගතියක් එනවා. ඒ වගේම මේක ඇතුළේ මේක පිට මේ ආස්වාද ප්‍රසවාසයේ බලාන හිටපතන මේක මගේ කයේ කියලා තිබුණ යම් සීමා මරියාදාවල් තිබුණ සේරම කැඩිලා නිකන් ගුලි වෙලා තිබුණ මේ මැච් පොදියක් ඇවිස්සුනා වාගේ පිම්බිලා තිබුණ බැලුමක් පුපුරලා ගියා වාගේ අභ්‍යන්තර බාහිර සීමා නැති වෙලා යනවා. භයානකම දේ තමයි හරි වැරදි හොඳ නරක සුභාසුභ නැති වෙලා යනවා. යෝගාවචරයට තේරෙනවා මේ අත්දැකීම කිසිසේත්ම ඇහෙන් ලබන එකක් නෙවෙයි කනෙන් ලබන එකක් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි නමුත් ඊට පරිබාහිරත් නෙවෙයි කිය. ඉන්ද්‍රයන් හයෙන්ම සමුගන්න. එතකොට අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥාණය මෙතෙක් වෙලා ඇහෙන් රූප කනෙන් ශබ්ද කියලා අපිට වර්ග කරන්න කෙරුවා නැති වෙලා දැන් මේක එනවා අතෝරක් නැති වෙනවා කිලෝරක් නැති වෙනවා නමුත් මේක උප්පන්න සාතිකේ තාත්තගේ නම දාන්න තැනක් නැහැ. කොහෙන් ආවද කියලා හොයන්න බෑ. ඔක්කොම පොදු වෙන්න ගටන් ගත්තට පස්සේ මේක යෝගාවචරය අන්ධමන්ද කරනවා. යෝගාවචරයට කමඨාන සුද්ධ කළා කියා ගන්න බැරි තරමටපත් වෙනවා. අන්න ඒකදී තමයි මේ උර්ගා බැලීම සිද්ධ වෙන්නේ. ඔබට ඇත්තටම නිවන ඕනේද? ඔබ ඇත්තටම යෝගාවචරයේද? ඔබ ඇත්තටම අම්මා තාත්තයි බූදලේ සත් වස්තු සේරම අතහැරලාද මේක පිළිගන්න ලෑස්තිද කියලා බරපතල පෙරහුරුවක් මෙතනදී ඇති මට එකක් කියන්න බලන්න මෙතන ඉන්න එක්කෙනෙක්වත් මේක අත්දකව නැති කෙනෙක් නැහැ. හැම කෙනාම කරන්නේ මෙතෙන් ආවට පස්සේ ඉක්මනටම ගැලවු මාර්ගයෙන් මේකෙන් පැනලා යන එක තමයි. බින්ගයක් කපාගෙන හරි මේකෙන් එළියට එනවා බුද්ධ අම්මේ මේකනම් ඕන නිවන මට මේකත් එපයි කියලා. ඒක නිසා කවුරුවක්වත් නෙමෙයි නිවන වළක්වන්නේ තෑග්ග දෙනවා. දුන්නට බාර ගන්න කැමති නැහැ. හැබැයි ඒතකන් අපි යාතිකා කරනවා දොළපි දෙනි දෙනවා මතුරනවා අනේන්න අනේන්න කියලා. එනකොට අයිතිකාරය නැහැ. එනකොට දුවලා. මේකට තමයි පෘ탁ජනයි කියලා කියන්නේ. මෙතින් ආපහු යන මිනිහා පෘ탁ජනයි. මේ කවදා හරි දැනගත්තොත් මේ නාඩගම නේනම් සංසාරේ පුරාවට නැටුවේ කවදද මේකේ කෙලවරක්. අදවත් මේ යථාභූත ඥාණයට ඇති හැටියට එහෙම නැත්නම් මේ ධම්මට්ඨීචයට මම මුණ දෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට කල්පනා වුණොත් සරුවත් chance කියනවා සංසාරට එක සැරේයි මේ කල්පනා වෙන්න ඕනේ. ඒ තරම බලවත් ඒකට පුළුවන් හිමාලය පර්වත තුනක් දෙක කරගන්න. මේ තුච්ච අවිද්‍යාව මොකමන කතාවද කියලා. මේක හුදු දෘෂ්ටි වෙනස් වීමක් විතරයි සිද්ධ වෙන්නේ. සිද්ධිය නම් සිද්ධියම තමයි. සිද්ධිය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් හැප්පිලා හැප්පිලා කාලා කාලා කාලා දවසක එනවා වෙලාවක් ඇති ඇති කියන්නේ ඇති මේක ප්‍රතික්ෂේප කරන්න බෑ මේක බාර ගන්න ඕනෑ කියලා හිතිච්ච දවසේ තමයි යෝගාවචරයට මේ යෝගාවචරය කියලා කියන්න පුළුවන්. නැත්නම් යෝගාවචරය ජීවත් වෙන එකම චිත්තක්ෂණය ඔච්චරයි ඇත්තට මූණ දෙන. අනික හැම වෙලාවෙම අපි කරන්නේ සත්‍යයේ පෙනිපෙනී තියේදී අපි මේ රුචි දේවල් සැප හොයාගෙන යන ගමන. එදාට යෝගාවචරයට පේනවා මේ ඕනම වස්තුවක පෞද්ගලික ලක්ෂණ කියලා જાතියක් තියෙනවා. ඒකේ නම් හරිම විචිත්‍රයි, හරිම මනබන්ධනීයයි, සංසාරගතයි, තණ්හා ජාත 16යි. පොදු ලකුණට යනකොට එපා වෙනවා, කම්මැලි වෙනවා, බලුවමනයක් වාගේ, ගැරඬිකුණක් වාගේ ඒකාකාරීකමක් ඇවිල්ලා අපි විචිත්‍රත්වය හොයන නිසා සරුවත් යන්සේ සඳහන් කළා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි අරමුණු මාරු කරන නිසා ඉරියව් මාරු කරන නිසා මාරු කරපු ගමන් ඊගාට එන එක හරීම විචිත්‍රයි අර මේකේ තියෙන කම්මැලිකමට සාපේක්ෂව. මේකේ තියෙන ද්වේෂයට සාපේක්ෂව. මේක යෝගාවචරය Taman තුලින් දැකපු දවසේ පේනවා ලෝකේ සැප දුක් කියලා જાතියක් නැහැ. Taman ඒකට දක්වන ආකල්ප මත තමයි සැප දුක් පිටා. ලෝකේ සුභාසුභ කියලා දෙයක් නැහැ. Taman මේ සිද්ධිය දක්වන ආකල්පය තුල විතරයි සුභාසුභ තියෙන්නේ. ඒකත් මූල ධර්ම දැනුමෙන් විතරක් ලබන්න බෑ. ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. ගුරුවරයාගේ ආශිර්වාදයෙන් ලබන්න බෑ. මෙතෙන්ට එනකම් භාවනා කරලා මෙතෙක් කල් කරපු වැඩේට වැඩිය රැඩිකල් වාදී විප්ලවීය ගංගදිගේ ඉහළට පීනන ඒ හිතුවක්කාර තීන්දුව ගත්ත දවසේ ඉතින් කියනවා කාංකා විතරන විසුද්ධිය ආව නැත්නම් ධම්මට්ඨීතිය ලැබුණා එහෙම නැත්නම් මේ 11 ආකාරය දැක්කා එහෙම නැත්නම් මේ අරමුණක මුලත් එක්ක දැක ගන්න පුළුවන් ඊට පස්සේ අරමුණේ අග දකින්න පුළුවන් ගතිය ආපුවාම මේ රූප ධර්ම පිළිබඳව ලබන මේ අත්දැකීමේ කිසි වෙනසක් නැතුව මෙහෙමම යොදවන්න පුළුවන් ආශාවක් හිතට ඇති වෙනකොට කොහෙන්ද එන්නේ කියලා බලන්න. ඒක දිහා බලාගෙන ඉනකොට ආශාව නැති වෙන හැටි. තරහාවක් හිතට එනකොට කොහෙන්ද එන්නේ? මුල කොහෙද? ඊට පස්සේ හොඳටම තරහ වෙලා, ද්වේෂ කරලා, පැලහිලා, ද්වේෂය ගියාට පස්සේ මොකද වෙන්නේ? නිදිමතක් එන හැටි, නිදිමත පවතින හැටි යන හැටි, සැකයක් එන හැටි, සැකෙන් තමන් අවුල් කරගෙන ඒක යන හැටි. දෙගිඩිය හිතක් එන හැටි ඇති මේ සෑම දෙයකම තියෙන රූපයේ තියෙන ස්වභාවය එදාට තේරෙනවා රූපේ පොදු ලක්ෂණේ නාමයේ පොදු ලක්ෂණට සමානයි ඉස්සලනම් පේන්නේ පට වියාපෝ තේජෝ අතර තියෙන සමානකම දැන් පේනවා නාම රූප දෙක අතරේ සමානකමක් තියෙනවා මේක තමයි මේ මුලට බහිනවා කියන්නේ මේක තමයි මූලාශ්‍රයට යනවායි කියලා කියන්නේ මෙතෙන්ට එනකොට ඒ යෝගාවචරයා ලෝකයේත් එක්ක ගනුදෙනු 100%ක්ම නතර කරලා 100%ක්ම අභ්‍යන්තරවර්තන වෙලා ඇතුළතට නැමිච්ච හිතක් ඕන. එතකොට කියනවා ඉදුර ඉඳුරන් හා බැඳිච්ච විඥානයක් නෙවෙයි තියෙන්නේ ඉඳුරන් හා බැඳිච්ච විඥාණයෙන් ගත්ත මතක සටහන් තියෙනවා සංඥා ස්වරූපේ. ඒක දිගේ පරිශීලනය කරලා බැලුවට පස්සේ පේනවා දැන් බේන ඉඳුරන්ට අහුවෙන ඉඳුරංගෙන් එන සංඥාවලක් තියෙන මේ ගතියමයි. නමුත් ඒක දැක ගන්න බෑ දියුණු සතියක් නැති නිසා සමාධියක් නැති නිසා. ඒ නිසා පරිශන මට්ටමේ මේ කරපු දේ හිමීට මේ එදිනෙදා දෛනික කටයුතු කරනකොට යෝගාචර කවම කවදාකවත් මොනම දෙයකටවත් කලබල වෙන්නේ නැහැ කිය හේතුව හොයන්න යනවා. හේතුව හොයන්නේ නැතුව කලබල වෙන්නේ නිසා යම් කිසි කෙනෙක් ඒ හේතුව හොයන පැත්තට යනවනම් ඒකට බුදුහාමර කියනවා සිංහාවලෝකණය කියලා. සිංහයාගේ ස්වරූපේ තමයි කොහෙන්ද එන්නේ කියලා බලන්න. එහෙම නැතුව ඵලයත් එක්ක හැප්පෙන එකට කියනවා බලු ගතිය කියලා සුනඛාවලෝකණය කියලා. අද ලෝකේ අපිට දරුවන්ටත් අපි උගන්වන්නේ විද්‍යා ශාස්ත්‍රවලත් උගන්වන්නේ මේ බලු අවලෝකනේ තමයි. වෙච්ච දේ අල්ලන පොර කාගෙන ඒකත් එක්ක දඟලලා ඒකට වල්මත් වෙනවා. මේ කොහෙන්ද මේක ආවේ කියලා බැලුවොත් අර බෙලි ගහක් යට බුදියා ගත්ත හාවට වෙච්ච සිද්ධිය තමයි තියෙන්නේ. කාවත් අද වල නින්දෙන් වෙලා දෙකපාත දුෝංගල බෙලි ගිඩියක් වැටිච්චාම උගේ අර පුංචි හා මොලේට වැටෙන්නේ අහස කඩා වැටෙනවා. ඉතින් ඒක දුවනකොට කැලේ ඉන්න තාක් සත්තු සේරම දුවනවා. ආව බොරු කියන්නේ නැහැ ඌට වැඩක් නැහැ. ඌ අහිංසකයන්නේ. ඉතින් මේක කාලා සේරම දුවනකොට සිංහයා දැකපු දවස් තමයි ඌ කියන්නේ කොහෙද යකෝ කැලේ කඩාන යන්නේ කියලා අහනකොට එච්චරකට උත්තර දෙන්න තරම්වත් කාටවත් වෙලා නැහැ. මේ අහස කඩා වැටෙනවා. සිංහයාගේ තියෙන තෙදට අහගෙන අහගෙන අහගෙන කියන බලනකොට මේ අලියාපව දුවන්නේ මේ හාවෙක් කියපු බොරුවකට. ඒ හාව බයයි සිංහයාට කොහොමඩක් අතිරස කියනවා ගුටි ගන්න නැතුව ඉස්සරලා ගිහලා පෙන්නපන් මට කියලා. හාවක් අඩියක් ඉස්සරහට තියනකොට දෙකක් පිටිපස්සට තියෙනවා. මොකද මේ අහත කඩා වැටෙතට යන්නේ. ගිහිල්ලා බලනකොට මොකක්වත් වෙලා නැහැ. අද ওই ජනමාධ්‍ය දෙන පචසේරම ගැන කියන්න තියෙන ඔච්චරයි. එව්ව අපි කාලා බත් කාලි වල ওই පච ටික අහලා බුදියා ගන්නකොට රෑ තිස්සේ දත් මිටි කනවා. රෑ තිස්සේ නරක හීන පේනවා. ඇයි අර බත් කාවට වැඩි අරකනේ කාලා තියෙන්නේ? ඉතින් ඒක නැති වෙච්චාම බත් නොකෑවත් යන්න පුළුවන් හැබැයි අර ප්‍රවෘත්ති නැති උනා නිදන්න බෑ. 100ට 200ක් පච. එනිසා ජනමාධ්‍යකාරීන් කියන්නේ ජඩ මාධ්‍යකාරයෝ. කිසිම බයලජ්ජාවක් නැති વિશે. කිසිම බයලජ්ජාවක්. අද තේ නවීන තාක්ෂණය ගෑණි මිනිහා කරන්නත් විතරයි බැරි. අනික ඕනම දෙයක් කරන්න. ඉතින් අපි ඒක කට අරගෙන බලා ඉනවා කියලා කියන්නේ අපි කොච්චරක් මේ දෙන දේ කනවාද ඒකේ ප්‍රභවය බලන්න. මුල බලන්න අපිට ඇත්තටම වෙලාවක් නැහැ. මොකද ඒ තරම් දෝරේ ගලනවා ප්‍රවෘත්ති. ඇහෙන් හම්බ වෙනවා, කනෙන් හම්බ වෙනවා, නාසයෙන් හම්බ වෙනවා, දිවෙන් හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියන පුඩකට ඇස් දෙක වහගෙන, කන් දෙක වහගෙන, නාසයේ කට වහගෙන පොඩ්ඩක් ආස්වාස ප්‍රසආසයේ විතරක් බැලලා මුලට ඵලයක්. ඉතින් ඒකට ඉතින් අරව ඔක්කොම වහපු නිසා වෙච්ච විකාරයක්ද දන්නේ නැහැ. මොලේ නරක වෙගෙන එනවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් යනවා සයිකියාට්‍රික් කෙනෙක් හම්බ වෙන්න. එහෙම නැත්නම් හිතනවා මේ බඩේ අමාරුවක් අරේ මේ එනකොට ඒ ලෙඩ අසනීප දන්නේ නැහැ. ඒ නිසා දවස් දෙකක් ගෙදර ගිහිල්ලා ආවට කමක් නැද්ද කියලා අහනවා. මේ භාවනාවේ දියුණුවට යාගෙන එනකොට. ඉතින් යම් කිසි කෙනෙක් අපි හිතමු පරෝපදේශ රහිතව තමන්ම භාවනා කරන්න ගිහිල්ලා මේක දැකලා මේක හරහා ගියයි කියලා කිව්වොත් වඳින්න වටිනවනේ. මොන්න තරම් මානව මනසක සොයා ගැනීමක්ද තියෙන්නේ. අපට තියෙන බුදුරජාණන්සේ දේශනා කළ තියෙද්දි අපිට මේ ඉදිරි ගමන යන්න බෑ. ඒ තරමටම කයට ආසයි. ඒ තරමටම ජීවිතයට ආසයි. ඒක දොස් කියන්න බෑනේ කාටවත්. නමුත් ඒ නිසා සරුවචනසේ කියනවා මේ පොදු ලක්ෂණ ගියයි කියලා මොනවත් වෙලා නැහැ. එයාගේ අනන්‍යතාවය නැති විතරයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සංඥාවේ වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. ඒ වුණාට gediye pitimma තියෙනවා. මහ ගඟේ තිබුණත් වතුර මුහුදේ තිබුණත් වතුර වතුරේ තෙත ගතිය තෙත ගතියම තමයි. මම ලේබල් එක විතර නැතිලා තියෙනවා. ඒ නිසා අපි කොතන ගිහිලා මොන තරම් නිහතමානීව කටයුතු කරත් මනුස්සකමට මොනවත් වෙන්නේ අපි හිතුවට ඒක නෝන්ජල්කමක් කියලා කිසිම නෝන්ජල්කමක් නැහැ. සරුවචනාංශයේ ශාක්‍ය කුලෙන් ඉපදිලා ඇවිල්ලා හිඟා කන තැනටපත් වෙලා ඒ හිඟා කන එක නම්බු කරලා කතා කරුවේ ඉතින් කවදාක සරුවචනාංශයට අවනම්බුවක්වත් නරකක්වත් වෙලා නැහැ. නමුත් ඒක මාන්නකාරයට කරන්න බෑ. ඒ නිසා පැවිදි වෙච්ච ඇත්ත සන්තෝෂ වෙනවා. ඔය කවුරු කොයි ආකාරයෙන් පෙනපුම්බගෙන ආවත් මේකට ආවට පස්සේ ඔක්කොම නිකන් පොදු නම සබ්‍රක්‍මචාරින් වංශේ නැත්තම් සමන සාක්‍ය පුත්‍ය විතරයි. ඉතින් අර පැවිද්දෙකුට මේක හිතා ගන්න බෑ. මිච්ඡර මහන්සියෙන් ඩබල් ඩිග්‍රී ගහගෙන අරක හම්බ කරන මේක හම්බ කරන පොඩි ගහගෙන තිබුණ කෙනාට පොඩිය ලියලා දාන්න වෙනවා නම් මේ මැරෙන්න ඉස්සලා මේක හරි අමාරුයි. ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා තරුණ භද්‍ර යවවන වයසේ කලු කෙස්සයිතෝ ජීවිතේ පරතම යාමේදී යමක් කමක් ඇති කෙනෙක් පැවිදි වීමක් ගැන කල්පනා කරන්න එපා. ඒක ඒක ආශ්චර්ය ධර්මයක්. හොඳටම වයසට ගිය අඹුවයි ස්වාම පුරුෂයයි ඉන්න තැනක දෙන්නන්ට ඉන්න ගියක්වත් නැත්තම් පොල්ලතු පැලක් තියෙන්නේ මේ පැත්තෙන් ආපු කාක්කා මේ පැත්තෙන් යන තරමට පොල්ලතු දිර්ලන රැයට කණ්ඩ විතරක් ලබු කට්ටක මුං ඇට පතක් විතරක් තියනවලු දැන් ඉතින් අඹුව ගිහිල්ලෙවලා දර ටිකක් හොයන ඇවිල්ලා ලිපර මොලෝලා අරක තම්බගෙන රැයට කන්නවලු හෙට උදේම එළියට බහලා දෙන්න තනකොළ කපලා හරි අත්තමක් උපේලා හරි හෙට උපයන්නවලු. ඒකට තියෙන ගෙවිච්ච දෑකැත්තක් විතරලු. ඉතින් බුදුහාම කියන ඔය නාගයට අර ඇඹේනිය අතරින්ටත් බෑයි කියලා. අර දිරච්ච ගේ අතරින්ටත් බෑ අර ගෙවිච්ච දෑකත් අතරින්ටත් බෑ අර ලබු කට්ට අතරින්ටත් බෑ අර මුංගට පත අතරින්ටත් බෑ එහෙව් බැඳීමක් තියෙන ලෝකේ කොහොමනම් රජ කුලයක රජ පැටියෙක් මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයයි කියලා කියන එක නම්බුවක් කළා සලකයි. කවුරුත් අල්ලගන්නේ නැහැ. ඒක සඳහා කවදාක හිගේකුත් නැහැ ඕන වෙලාවක යන්න පුළුවන් අල්ලලා තියෙන තෘෂ්ණාවමයි. ඉදිකට මේ කෙස් ගහකින් තරම්වත් බැඳපොකුත් නැහැ. ඒ උනට පුදුමාකාර බැඳීමක් තියෙනවා. ඔය වේපචිත්‍ය අසුරේන්ද්‍රයා මෙයා පහරාදනේ වේපචිත්‍ය අසුරේන්දා යුද්ධ මේ සුරාසුර යුද්ධෙදී දිනනෝ දිනල සත්ව දේවෙන්දා පරද්දනවා අසුරේ සේරම ලත්ලත්තන මරලා දානවා පස්සේ මේ සක්‍ර දේවෙන්දා කියනවා කතා කරලා විෂ්ණුට කිරිසහුර කලබලා ගේන්නේ කියලා අමෘතේ අමෘතේ ගෙනල්ලා මැරිච්ච දෙයියෝ ඔක්කොටම කැවුවට පස්සේ දෙයියෝ ඔක්කොටම පණේනවා පස්සේ මේ චක්‍රදේවිඳ කතා කරලා කියනවා මගේ කොඩිය බලන්න හිතට තෙදගන්න යන්න ගහන්න ආයසරයක් අසුරෙන් දෙන්න කියලා ඔය මේ මේ තජක්ක සූත්‍රය කියලා තියෙන්නේ. මම මාව ගැන අදිස්ථාන ගන්න යන්නේ කියලා අවසල තියලා ගියවට පස්සේ අසුරය පරදිනවා. පරදුනාට පස්සේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයා බැඳගෙන ජීවග්‍රහයෙන් අරගෙන ඇවිල්ලා දානවා මේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඉස්සරහා. දැන් ඒතකොට සාරු දැන් මේ ශක්‍ර දෙවියන්ට පුදුම තෙදක් තියෙනවා. පුදුම දෙදක් කියලා දැන් අධිකරණයේ යුද්ධ අධිකරණයකටපත් වෙලා තියෙන සතුරු සේනාවේ බලහමුදාකාරයා ජෙනරාල් දැන් ඉස්සර බැඳලා ගෙනත් තල්තන පස්පොලකින් මැදලා තියෙනවා. විලුඹේ වලලු කරගාවින් එකයි, අත් දෙකෙන් එකයි, බෙල්ලෙන් එකයි, කඳ මැදින් එකයි, කකුල් දෙක අල්ල එකයි. දණිහි. ඉතින් මෙයා ධර්මිතිය වගේ දැන් ඉන්නවා. ඉතින් ඉන්න වෙලාවෙත් දැන් දේවයෝ ඔක්කොම නාලා කියලා ලැහැස් වෙනවා මේ යුදාධිකරණය විසඳන්න. විසඳනකොට වේපචිත්‍ය අසුනින්දට හිතෙනවලු යුද්ධෙන් පෙරදුනත් දඬුවමකට ආවත් ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකේ නේද කියලා. හිතනකොට සන්තෝෂයක් ඇති වෙනවලු යකෝ ස්කෝලර්ෂිප් එකක් වගේ. දැන් මේක ඇවිල්ලා දඬුවමක් හම්ුණා ඥාන තියෙන දිව්‍ය ලෝකේ හිර ගෙදරනේ. කියලා එමත් හිතනවලු ආකෝ දෙයියෝ කොච්චර කෙනෙක්වත් හරි සාමාන්‍ය මනුස්සෝ జాතියක් නේ මේක හැම පහසුකමක්ම තියෙනවා. ඒක හරියට කියනවා දැන් රෙෆියුජි කැම්ප් එකට ගිහිල්ලා ඇමරිකාවේ ගියත් පාඩුවක් නැහැ. කැනඩාවට ගිහිල්ලා රෙෆියුජි අහුණක් පාඩුවක් නැහැ. මොකද කන්න බොන්න දෙන්නේ ඒ නීතිය හැටියට. අනිවාර්යයෙන්ම ගෙවනවා. කියලා හිතනකොටම යාගේ අර බැලිමි පහම ගලවලා ගිහිල්ලා යා දේව පුත්‍රයන් අතර කෙනෙක් පාටපත් වුණා. දැන් එතකොටම අසුරේන්ද්‍රට කල්පනා වුණාලු යකෝ මං වගේ හොරිකඩේ යකෝ අපේ හමුදාවම පෙරදිලා. මම හමුදාවක් නියෝජනය කරමින යකෝ දැන් ඇවිල්ලා මේ හතුරු හමුදාව හොඳයි කියලා හිතනවනේ මට. මම මොන තරම් જાතිය පාවා දෙනවද කියලා හිතනකොටම බැමි පහ වැතුණලු ආයෙත් ඇවිල්ලා වැටුණලු මේ පාණ්ඩු කම්බල සෛලාසන ඉස්සරහා. ආයෙත් ටිකක් වෙලා යනකොට හිතනවලු යකෝ දිවි ලෝකෙණිය ආවේ කියලා කියනකොටම බැමි පහ ගැලවෙනවා. ආයසරයක් චාචා ඒක හරියන්නේ නැහැ මම අසුරු නියෝජනය කරන්න මම අසුරංග නායකයෙක් කියලා හිතනකොටම මම මේපා වදිනවලු බුදුරජාණන්සේ කියන කෙනා පංචස්කන්ධයට අධි කැමැත්ත උහිට වැඩිය දරුණුයි කියලා. මෙච්චර ලස්සන පැවිද්දක් තියනවා කියලා හිතෙනකොටම පැවිදි වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනවා පවුලට කවුද කන්න දෙන්නේ? ඒතකොට බැංක account එකට මොකද වෙන්නේ? ඒතකොට වස්තු භූතකේ ආයත් වදිනවා ඒතන කියනවා ස්වාමීන් වහන්සේ ගිහි වෙ ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා අහනවා බොහොම අහිංසකව. ආයසරයක් කල්පනා කරමු ඇයි හෙන ගහන්නේ අකෝ මේ තියෙන්නේ පැවිද්දක් ඕන්නම් රාමඤ්ඤනිකායට යන්න පුළුවන් ඕන්නම් සියන්නිකායට යන්න පුළුවන් ඕන්නම් එතකොට ඉතින් ඇත්ත නේනම් කියලා. ඒ වුණාට ආයෙත් ගැන කල්පනා කරනකොට බැංක් බැලන්ස් එක බුදුහාන කියන ඔය අසුරේන්ද්‍රයට වැඩිලා තියෙන ගැම්මට වැඩි හපන් මේ තණ්හාව මේ දේවල් වලට. ඕක කපාගෙන ගිහිලා සියල්ලේ සමකම තමයි මේකෙන් පෙන්වන්නේ. සියල්ල සම වෙනකොට අපේ තියෙන චපල ගතියට නීරස ගතිය විදිහට තමයි හිත කියවන්නේ. බයක් තමයි ඇති කරන්නේ. අසරණකමක් තමයි ඇති කරන්නේ. නිදිමතක් තමයි ඇති කරන්නේ. පහළු ගතියක් තමයි ඇති කරන්නේ. නිසා සරුවචනස් එක සඳහන් කරනවා ඔය කාංකා විතරන විසුද්ධිය පෑන්නට පස්සේ මම හිත දැඩි කරගන්න. මේ මේ දේවල් වලින් මොනත වටනාකම නෙමෙයි මම අතුරාන්තේ දකින්න ඕනේ කියලා අන්තිමට ගිහිල්ලා මේ නිබ්බිදා ඥානෙදි තමයි හරියටම ඇනේට මිටියෙන් ගහලා තේරුම් ගන්න අපි මේ රස සොයාගෙන රසලෝලීත්වයේ දිගේ ගිහිල්ලා මෙතෙක් කල් කෙරුවේ මොකද්ද මේ විවිධාංගීකරණය කරලා හිත නන්නත්තර කරලා බාහිරට ගෙනියප එකයි ඇතුලෙන් ඇතුලට ගියොත් ඕනම වෙලාවක සියලු දේම සමබර ගතිය පේනවා සම රස ගතිය තේනවා සම රස ගතියට ආවට පස්සේ අපේ හිත බුදු හිතක් වෙනවා විවිධාංගීකරණයට විචිත්‍රත්වයට ගිය ගමන් අපේ හිත පෘතජන වෙනවා. ওই දෙක අතර තීන්දුව බුදුහාමුදුරු අතේ නෙවෙයි තියෙන්නේ. අපේ තියෙන කෑදරකම. මේ දේවල් වලට තියෙන විචිත්‍රත්වයේ තියෙන කෑදරකම නිසා අපි පෘතජන වෙනවා. නමුත් මේ හිතේ බුදු වෙන තියෙන හැකියාව තියෙනවා. ඒ නිසා එතනයේ තියෙන සමාන ගතිය බොදු ලක්ෂණය මුලට යෑම එහෙම නැත්නම් මේ සන්තතිය දැක ගැනීම හිතක තියෙන මේ අවුරුදු 30 50000 කට ඉස්සලා නතර වෙච්ච පරිණාමයේ මිනිස්සයා ඉදිරියට තියෙන පියවර තමයි මේ. එහෙම නැත්නම් අපි හැමදාම ওই 50000ක් අවුරුදු මිනිස්සයා පරිණාම වෙන්නේ අනික් සත්තු ටික ටික පරිණාමය වෙනවා. මොකද මනුස්සයා කැමති නෑ තමන්ගේ තකතිරුකම දකින්න. තකතිරුකම දැකපු දවසේ බුදුහාම කියනවා 50000කට එහා නතර වෙච්ච පරිණාමය අවුරුදු 7න් කරලා දෙන්න නැත්නම් දවස් 7න් එහා පැත්තට දාන්න පුළුවන්. ඒක කවුරුත් අතේ නෙමෙයි තියෙන්නේ. සර්වචන්සේ ක්‍රමවේදේ සහ සමීකරණය කියලා දීලා තියෙනවා. කරලා කරලා කරලා හැප්පිලා හැප්පිලා හැප්පිලා ඇති කියන දවසේ ආවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ පරිශ්‍රය සඳහා කිසිම දෙයක අඩුවක් නැහැ. තියෙන්නේ තෘෂ්ණාව. තියෙන්නේ මේ තෘෂ්ණාව නැති වෙගෙන ඒකාකාරීකම එනකොට ඔලොමල ගතියක් ඇති කරන සැක කරලා අවුල් කරන ගතිය නිසා Taman අතේමයි බැමි පහ ගහගන්න එක හෝ ලියාගන්න එක තියෙනවා. ඒක තීතනකොට ලොකු සතුටකුත් තියෙනවා. මම්මනේ මගේ ගැටේ ගහගන්නේ. මම්මනේ මම ලියාගන්නේ කියලා. නමුත් ඒක හරි තේරෙන්නේ ওই ධම්ම ටීචේ පහරුණාට පස්සේ තමයි. එතකම්ම දාස භාවයක් තියෙනවා. එමෙතකම්ම වාල් ගතියක් තියෙන. එතකම්ම සංසාරයට කඹරන කැඹිරිල්ලක් තියෙන. ඒ නිසා මේක ඇහෙනකොට සුතමේ වශයෙන් යම් ප්‍රමාණයක පිබිදීමක් ඇති වෙනවා. චින්තාමේ වශයෙන් තුන නමුත් භාවනාවේදී මේක ආවට පස්සේ ඒක නිකන් සරුංගලයක නූල කඩලා ඉබේ පාවෙන්ට ගියා වගේ පුදුමාකාර සාන්තියක් තියෙනවා. නමුත් අර භාවනා මේක සම්පූර්ණ කරගෙන නැති එකන අහනවා. ඉතින් දැන් මොකද කරන්න කියලා ඒ අවශ්‍ය කරන විවේකේ හම්බුනට පස්සේ නම් දැන් මොකද කරන්න කියලා. ඉතින් මේක නැති කරන්න නම් එතෙන් යන්නමත් ඕනේ මේ ප්‍රශ්නෙත් අහන්නත් ඕනේ ප්‍රශ්නට උත්තර නැහැ. කවදා හරි ඒකට මේරිච් එකම ඇති කර ගන්න නැති උනට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. හරුවචනanse මේක කිව්වේ අවුරුදු 2600ක් ඉස්සර වුණාට අද වුණත් හරි හැටියට තේරුම් අරගත්තොත් ගැලවුම තියෙනවා කියලා. එසේ ගැලවීමක් උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි පැය කමාරක විතර කාලයක් කරන් තියෙනවා. දවල් ප්‍රශ්න කීපයක් තිබුණා මම උත්සාහ කරා ධර්ම දේශනා මතින් ඒවා පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් කරන මම දන්නේ 100%ක්ම විසඳුණාද කියලා. කෙසේ නමුත් මේ ප්‍රශ්න මොනවද තියෙනවනම් නැත්නම් විවේචන ප්‍රකාශන තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න යොමු කිරීම ගැන පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් මම සමාව අයදිනවා. මේ මොකද ඔබ වහන්සේ අපුරුණින් මේ දරණ උතුම් ප්‍රයත්නය හැලු කිරීමක් වගේ කියලා මේ හිතන්න නම් එපා. ඒ වගේ මම සම්මා සම්බුදුන් වහන්සේගෙනුත් ශ්‍රී සත් ධර්මයෙන්ුත් ආරිමා සංගරත්නෙනුත් සමාව අයදිමින් තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. මොකද මේ සම්මා සම්බුදුන් වහන්සේගේ දර්ශනය හැලු කිරීමක් නෙවෙයි නොදන්න කමට අහන දෙයක් මොඩ කමට අහන දෙයක් මොකද මේන් අවඩක් වුණොත් නැගේ මේ යන ධර්ම ප්‍රයත්නයටත් සමහර විට එහෙම හිතකින් ඇහුවොත් මට අවඩක් වෙයි කියලා හිතෙනවා දැන් සම්මා සම්බුදුන් වහන්සේ මේ ගෞරවන ස්වාමින් වහන්සේ සිම්බුවක් කුමාරයා අවුරුදු අත්තේ ඊ වගේ මට මතක හිතෙන්නේ පහනක් බඳගෙන වප්මගුලේ වත්මගුළු ඡේදී අහසේ ඉඳගෙන ආනාපාන සති භාවනාව කරද්දී බව සඳහන් වෙනවා ඒ පිළිගන්නවා ඒ වගේම ආනාපාන සති භාවනාව වඩමින් බුද්ධත්වය ලබාගත් බවත් විශ්වාස කරන පිළිගන්නවා පින්නේ ඔබ වහන්සේ කරපු දේශනාව තුලත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳව විශාල වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ සික්කා වශයෙන් බලන් ගියාම එහෙම තීද්දී මම ඔබ වහන්සේගෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ වගේ භාවනාව ප්‍රගුණ නොකර සමහර අය බුදුරජාණන් වහන්සේගේ දැන් දාරුචිය මමුණා ගත්තොත් දාරුචිය මමුණාට කිව්වේ දිත්තේ දික්කමත්තං භවිෂති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුත බවසම් භවිස්සති විඥානේ විඥානමත්තම් භවිස්සති ඒතකොට මේ ටික බුදුන් වහන්සේ පිදුසින්දා වැඩලා ආපසු දාණය වළඳලා එනකොට දාරුචී බමුණා හරකෙක් ඇනලා මැරුණා එතකොට සම්මා සම්බුදුන් වහන්සේ කිව්වා දර සහයක් ගහන්න බොඩ ගහන්න ගහලා අර සිරුර දේහය මේ පුරුසම් කියලා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා වුණායි කියලා. එතකොට කිව්වා අර හතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා. ඒ වගේම අපි මම අහලා තියෙනවා සවැත් නුවර ජනගහනය කෝටි 7ක් සිටි අය මේ කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභී වුණා කියලා. නමුත් දැන් විසාකා මහ උපාසකතුමිය ගත්තත් අවුරුදු 7න් සෝවාන් ඵලය ලැබුවා. එතකොට මේ සියලු දෙනාම මේ ආකාරයේ විශාල මේ වැඩපිළිවෙල ප්‍රගුණ කරපු අය නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද මේ தത്വෙට මේ අයපත් උනේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් ප්‍රගුණ කෙරුවේ නැහැයි කියලා අපිට කියන්න බෑනේ කවුද ඒක අපිට පේන්න කෙරුවේ නැති වුණාට අපිට ඇවිල්ලා accounts පෙන්වන්නේ නැති වුණාට ඒගොල්ලෝ ගාව කොච්චර තිබුණාද කියලා කවුරුන් දන්නේ. කියන්නේ අපි ඔය මේ duty free shop එකට ගියාම අපිට ඒකට ගෙවන්න තියෙන ක්‍රම රාශියක් තියෙනවා. කෑෂ් ගෙවන්න පුළුවන්, ඩොලර් වලින් ගෙවන්න පුළුවන්, මාස්ටර් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. ඕන විදිහට ගෙවතයි. ඉතින් කවුරු හරි කියලා වටිනා බඩුවක් ගන්න මේ කාඩ් එක ගහලා අරගෙන යනකොට අපිට හිතුණොත් මේ චා මරු මෙහෙම කාඩ් එකක් ගන්න තියෙනවා ඕනේ බඩුවක් ගන්න පුළුවන් කියලා. එහෙම නිකන් කාඩ් හම්බ වෙන එකට බැංකුවෙන් කැපෙනවා ඒ වෙලාවේ. අර මේ පර්ත්වල ඉන්න තාත්තා කෙනෙක් ගිහිල්ලා ඒ දරුවා හැමදාම අලුත් ගැජට් ඉල්ලනවලු පොඩි කොල්ලෙක්. ඉතින් ගොළු පුතේ තාත්තගා සල්ලි නැහැ කිව්වා. දැන් ටෙලිෆෝන් එකක් ආපු ගමන් ඕනේ නැහැ. කැමරා එක ආපු ගමන් ඊට පස්සේ සල්ලි නැහැ කියලා පර්ස් එක දුන්නා. ඊට පස්සේ කිව්වලු තාත්තා මේකේ සල්ලි නැතුනට බැංකුවේ බිත්තියේ අත ගන්නකොට සල්ලි එනවනේ තාත්තට. ඉතින් ඒ පැරන්දෙන්නේ ඒගොල්ලෝ තාත්තකව සල්ලි නැති එක වෙනම ඇතාව බැංකුවේ බිත්තිය අත ගන්න සල්ලි එන ක්‍රමයක් තියෙනවා ඉතින්. ඉතින් ඒකට ඒ දරුවා දන්නවා මේ පර්ස් එකේ සල්ලි නැතුනට වැඩේ කරතයි. නිසා මේ ගෙවෙන ක්‍රම රාශියක් තියෙනවා. විනිමය වශයෙන් ගන්න පුළුවන්, දේශීය මුදල් වලින් ගෙවන්න පුළුවන්, බැංකු කාඩ් වලින් ගෙවන්න පුළුවන්, දෙඤ්ඤන් සල්ලි වලට ගන්න පුළුවන්. ඒක දිහා බලනකොට දැන් මට එහෙම හොල්මන් සල්ලි පාවිච්චි කරන්නේ නැතුව ඉතින් ගියාම එක එකන එක එකන කරන වැඩ දිහා බලපුවාම ඉතින් දැන් මෙහෙදිත් එක දවසක් මට මතකයි මේ ලොකු ශාන්ති කුටිය හදන කාලේ මම පැවිදිච්ච අලුත ඥානන් ශාන්ති ඉස්සරහින් යනවා මම පිටිපස්සෙන් යන රුපියල් 50 කලයක් වැටලා තිබුණා පාරේ ඒක දකින්නකොටම මම නිකන් දැන් වෙනදා නම් හොරෙන් අරගෙන සාක්කුව දාගන්න එකනේ කරන්නේ. අරන්නේ ඇතුලේ කවුරු පේන්නත් නැහැ. ඒක පාට නිකන් ඒක ෂොක් එකක් වුණා. ඊට පස්සේ මට ඒක පාට ස්වාමීන් වහන්සේ කියලා කිව්වනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වතත් කොටු අතරන යනවා. මම හවුවා ඇයි කියලා. මම මෙහෙම ඇඟිල්ල දික් කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බොහොම මීට ඇවිල්ලා කිව්වා මොකද්ද මේ කියලා. මගේ රුපියල් 50 කොලයක් කියලා. අනේ ආයෙසුසුන් අවුරුදු 20කින් මම දැකලා නැහැ. මම දන්නේ නැහැ කිව්වා මේ මොකද්ද කියලා. ඊට පස්සේ මං කිව්වා හරි දැන් ඒක වෙනම කතාවක්. දැන් මේ සල්ලි දැන් මොකද කරන්නේ? ඒක කැපකාරයෙක් ගෙන්නලා කියන්නේ කිව්වා මෙන්න මේ අසවල් තැන තිබුණා තියාගන්න කවුරු හරි આવොත් දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ මුදල් ගෙවීම ක්‍රම දිහා බලනකොට අපි ඉන්නේ බොහෝම පිටිපස්සේ මොකද අපි පාවිච්චි කරන්නේ නැති නිසා. නමුත් දැන් තියෙන ක්‍රමානුව බලනකොට ගෙවීම් ක්‍රම රාශියක් තියෙනවා. අපිට කියන්න බෑ මේ මේ මාස්ටර් කාඩ් එකකින් ගෙවනකොට නිකන් දෙයියෝ දෙනවයි කියලා. ඒත් අර බැංකුවේ ගහනම කැපෙනවා. අතින් ගෙවුවත් එච්චර තමයි. ඒ නිසා අපිට පේන පැත්තක් තියෙනවා. ඒකයි මේකෙදී කියන්නේ පේන පැත්ත විතරක් දකින්න එක සම්මුති සත්‍ය විතරයි. ඕක හරහා පොඩ්ඩක් බලන්න ඇතුළට ගිහලා බලනකොට කිසි වෙනසක් නැහැ ওই දෙන්නේගේ තුන්දෙනේගේ නිවන් දකින්නේ. ඒකයි බුදුහාම කියන්නේ ආයතිකේනව නව පපාතෝ. පටන් ගන්නකොටම නිවන කොතනකවත් නැහැ. අනුපුබ්බ කිරියා අනුපුබ්බ ලිබ්බා අනුසෝ පරිපදා. නමුත් වැඩේ වෙනව දකින්නකොට අපිට පේන තියෙනවා එක්කෙනෙක් ඇවිල්ලා එක්ස්ප්‍රස් බස් එකකින් එනවා, එක්කෙනෙක් බර කරත්තෙන් එනවා, එක්කෙනෙක් පයින් එනවා, එක්කෙනෙක් කාර් එකකින් එනවා. নানা ආකාර ක්‍රම කියලා. අනිත් එක මතක තියාගන්න ශාසනයේ වාර්තාගත වෙලා තියෙන සුවිශේෂ සිද්ධි විතරයි. අවුරුදු 2600ක් යන වාර්තාගත කරනකොට හැම එකම වාර්තාගත කරන්න බෑ. ඒ නිසා සුවිශේෂ සිද්ධි වාර්තාගත වෙලා තියෙනවා. ඉතින් අපිට මේ සුවිශේෂ සිද්ධි වලින් ජෙනරලයිස් කරන්න බෑ. ඒවා මේ වැදගත් සිද්ධි විතරයි. මේ නිසා අපි බලන්න හදන්නේ අපි හිතනවා කොච්චර කෙරුවක්වත් අපේ යන ක්‍රමයට වැඩිය කෙටි පාරක් ඇති කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම කියන්නේ මේ ගමන ඉක්මන් පෙර පාරමී පුරලා පිං පිළිබවන් කියන එක තමයි මම අදහස් කරන්නේ. ඒකෙන් අපිට ඇති ප්‍රායෝගික ඉම්ප්ලිකේෂන් එකක් නෑ. ඒක තියෙනවනම් කොහොමදත් කරනවා අපිට තියෙන්නේ දැන් කරන දේ කරන්නේ. පාරමී තියෙනවා හරි නැතු හරි අපිට තියෙනවාද කියලා දන්නෙත් නෑ නැතු කියලා දන්නෙත් නෑ මීටරෙකුත් නෑ මේක චෙක් කරන්න මොකද්ද ඔක් කිව්වයි කියලා ඇති වැඩි. ওই වාක්‍ය ඔය අපේ ඝනගඩේට දැම්මයි කියලා මොකද්ද හම්බෙන ලාභේ? නිකන් හුදු වචන විතරයි. කිසිම මේ ප්‍රායෝගික ඉඟියක් ඔතන නැහැ. ස්වාමීන් වහන්සේ මේ යන ගමනේදී නිතරම ගුරුවරෙක් සිටියම යුතුද ඒක? නෑ ඒක අපි පැහැදිලිවම දන්නන්නේ බුදුහාමුදුරන් ගුරුවරෙක් හිටියේ නෑනේ. නමුත් අර දැන් මේ මහත්ය කියන එක ගත්තොත් එimhe අපි පෙර එහෙම කවුරු හරි ඇසුරු කරලා සෑහෙන ಗುಣධර්ම දිනු කරලා තිබුණා නම් අපිට පියවර ගාණක් යන්න පුළුවන් අපේම අත්දැකීම. නමුත් එකක් තමයි ගුරුවරයෙක් කියලා ඒකටම මේ තලප්පාවක් බැඳගත්ත කොණ්ඩේ තියෙන රැවුල තියෙන කෙනෙක් නැහැ. ඔය මේ මේ සෝපාක වුණත් ගුරුවරෙක් වෙන්න පුළුවන්. ඔය චුට්ටම් මල්ලි වුණත් වෙලාවට ගුරුවරෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ හුලඟක් හමනකොට හුලඟ දිහා හරියට බලන හිට හුලඟ ගුරුවරෙක් වෙනවා. වතුරක් ගන්න හැටි දිහා හොඳට බලන හිට වතුර ගුරුවරෙක් වෙනවා. ගින්නක් දිහා බලනකොට මේ ඔය කේමාවට ගින්දර ගුරුවරෙක් වුණා. පටාචාරාවට වතුර ටිකක් ගුරුවරෙක් වුණා. ඉතින් එයා ගුරුවරයෙක් වෙන තරමට යණියතමනේ කොයි එකෙමුත් ගන්න පුළුවන්. අපිට බෑ අපිට ඕන කරලා තියෙනවා දිග පට්ටන්දරයක් තියෙන, තලප්පාවක් බැඳගත්ත, සූදු රැවුලක් තියෙන, හැරමිටියක් තියාගත්ත කෙනෙක්ම එන්න ඕන. ගුරුවරයා ඔය අපි ඔය හිතන මොනම ලකුණක්වත් නැහැ කියලා මතක තියාගන්න. තියෙනවා නම් ඒක ගුරුවරයෙක් නෙවෙයි කියලා හිතාගෙන ඉන්න. අපිට ඕන කෙනෙකුට ගුරුවරයෙක් කරගන්න පුළුවන්. අපි ශිෂ්‍යෙක් වෙන එකයි තියෙන්නේ. අපි ශිෂ්‍යෙක් වෙනකොට මුළු ලෝකෙම හතරමා ධාතුන්ම ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මෙච්චර ලස්සනට මේ හතර මහා ධාතුන් මේ අනිත්‍යත්වයත් මේ සම්මති සහ මේ <clears throat> පරමාර්ථ ලක්ෂණත් පෙන්නද්දී පේන්නේ නැති එකයි බුදුමේ කියලා. ඒව උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකේ අනිත්‍යත්වය පෙන්න පෙන්නනවා. අපි පුළුවන් තරම් බලනවා නිත්‍ය සංඥාවට දාලා නෑ නෑ ඒක එහෙම වුණාට මේක මෙහෙමයි කියලා නිත්‍ය සංඥාවට දාන බුදු උනන්දුවක් අපි ගන්න. ඒක නිසා අපේ තියෙන මේ <clears throat> ඒකට හොඳ කතාවක් කියලා තිබුණා ස්වාමි විවේකානන්දට. එතකොට ඇත්තටම <clears throat> ස්වාමි විකනන්දන් කියලා කියන්නේ මේ අනගාരിക ධර්ම වාතුමත් එක්ක ගිහිල්ලා පාර්ලිමේන්තුවට රිලිජියස් පාර්ලිමේන්ට් එකට කතා කරුවේ Hindu ආගම වෙනුවෙන් මේ මහත්තයා. එයා ඉන්දියාවේ ලොකු වෙනසක් ඇති කරා Hindu මේ යෝග ක්‍රම යෝග හැම රටකින්ම ලෝකේ ඕන කෙනෙක් එයා ළඟට එන තරමට එදා තිබුණු ජනමාධ්‍යයේ හොඳ නමක් ඇති කරගෙන හිටියා. ඉතින් හැම තැනකින්ම ඇවිල්ලා එයා ගුරුවරයා කරගන්නවා. ඉතින් එයා කියලා තියෙනවා මයි ළඟට එන හැම කෙනෙක්ම යෝග ගුරුවරයෙක් වෙන්න පුදුමාකාර උනන්දුවක් තියෙනවා. හැබැයි මට පේන එකම ශිෂ්‍යෙක්වත් මට පේන විදිය හොඳ කෙනෙක් නැහැ කියලා මෙතන. ඔක්කොමලා ගුරුවරු වෙන්නයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. එක්කෙනෙක් ශිෂ්‍යෙක් වෙන්න මෙතෙන් දෙන්නේ නැහැ. එයා බලනවා කවදද හොඳ ශිෂ්‍යෙක් එන්නේ කියලා. ඔක්කොමලාම අනුන්ට උගන්වන්න තමයි ඕන වෙලා තියෙන්නේ. නමුත් Tamanට ඉගෙන ගන්න කිසි කෙනෙක් නැහැ. ශාසනය වුණත් වෙලා තියෙන්නේ අපි මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයි අනුන්ට කියන්න අනුන්ට උගන්වන්න අරකයි මේකයි කිව්වහම අර මේ මහත්ය කිව්වාගේ නිග්‍රහ වෙනවා සාසනෙට නැත්නම් වමතින් ඇල්ලුවා වෙනවා අපිට කරන්න තියෙන සියලු වැඩ බහතර නැත්නම් සියලු අපේ තාන්නමාන බීම බහතබලා නිහතමානී වෙනකොට වතුර වගේ අපි භාජනේ හැඩේ අරගෙන අඩියටම ගියාට පස්සේ ඒක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ අපි උඩ හිටියොත් තමයි කියන්නේ විඩියම් බිම වාඩියම් කියලා. බිම ඉඳ ගන්නයි ඇත්ත කියන්නේ සත්ත පහක බය වෙන්න දෙයක් නැහැ. ඒ නියතමානිකම ගත්ත ගමන් අපි කරා සියලු ආශිර්වාද සියලු ආකර්ෂණ සියලු ධර්ම එන්න පටන් ගන්නවා. අපි ළඟ තියෙන ඔලමුලකම. දන්නවා කියලා හිතාගෙන ඉන්න එක. එහෙම නැත්නම් මේ ඊයේ තිබුණ තැනින් අද පටන් ගන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්න එක. නෑ හැමදාම ආදුනික නාවක මනසක් ඇති කරගන්න පුළුවන් නම් ඒක හරීම මේ సౌందర్యාත්මකයි. ඒක හරීම සජීවි. ඒක හරීම අනුන්ට ආදර්ශයක් කරන සුළු එකක්. ඒක බුදුරජාණන්සේ අපේක්ෂා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ලොක්ක හින්දා නෙවෙයි. වැඩේ යන්න නම් මේ විදිහට කියනවා අපි මේ මුළු ප්‍රයත්නෙම කරන්න හදන අපේ අවිද්‍යාව ප්‍රමාණ කරන එක විතරයි. අපේ මෝඩකම ප්‍රමාණ කරන එක විතරයි හම් වෙන මොනම නම්බු නාමයක්වත් අපිට නැහැ. මෙච්චරක් අවිද්‍යාවයි මේ තියෙන්නේ කියලා අවිද්‍යාව ප්‍රමාණ කරන එකයි අපි ළඟින් වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ අඩුපාඩු පේනකොට සතුටු වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා අපි විශ්පිතාල ගිහලා ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉඳලා ලෙඩ රෝග මතුවෙනවනම් හොඳයිනේ. මොකද උපකරණ ටික තියෙනවා දොස්තරලා ඉන්නවා එතෙන්නේ හොඳයි. ඉතින් එතෙන් ගිහලා ලෙවල් හංගන්න පටන් අරගත්තා. ඒ නයි ඉතින් දොස්තරලා මොනව කරන්නේ? ඒ නිසා බුද්ධ ශාසනයක් තියෙනවා අපේ කෙලෙස් සබ්‍රක්‍මචාරින් වහන්සලා ඉන්න තැන අපේ කෙලෙස් මතුවෙනවනම් අපේ කෙලෙස් වලට කියන ගෞරවයක් නෙමෙයි. ඒක සුව කරන්න පුළුවන් තැනකට ආවා කියලා නිහතමානී වෙන එකයි මේකෙන් අපිට ගන්න තියෙන පාඩම. ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්නයක් අද හැන්දෑව ආවා මේ ඉඳගෙන ඉන්න පුටුමදි කියලා කෙනෙක් කිව්වා කෙලස් කැඩෙනවා කියලා වතුර හරි මොනවා හරි කනවා නම් හරි හිතගෙන ඒක සීල කැඩෙනවා කියලා සමහර. නෑ ඒකට උත්තරයක් තියෙනවා පුටු තියෙනවා. පුටු පුටු ගන්න එපා. එතන පුටු අයින් කරලා තියෙනවා. ඉතින් පුටු දෙකයි තිබ්බේ අනිත් අය හිටගෙන ඉන්නගෙන කිව්වා මේ අපේ සීල කැඩනවා නේද මෙහෙම. නෑ නෑ සීල පිළිබඳ ප්‍රශ්නයක් කරන අශෝභනයි. කනකොට බනකොට හිටගෙන ඉන්න එක අශෝභනයි. ඉතින් ඒක නිසා ඈ සාමාන්‍ය ඒකට ගෞරව කරන්න ඕන නිසා. නෑ නෑ අපි ඒක නිසා විශේෂයෙන්ම සිල්ලත්ව වෙනකොට හුඟක් වෙලාවට මේ ආහාර ගන්නකොට ආහාරයට කරන ගෞරවයක් වශයෙන් ඉඳගෙන කරන්න. ඒ නිසා පුතු අඩු වෙන්න විදියක් නැහැ. ඒක අස්ථානගත වෙලා ඇති. පුතු 100ක් ගෙන්නපුවා ඇති. ඒක කිසි පුතු පුතු ගන්න දෙයක් නැහැ ඒක. හරි ඒක නිසා අපි කියමු මේ කතියට ඒ පුතු ටික කොලකට දාන්න. පුතු නැති වෙන්න බෑ. මොකද අර ඉස්සරහම හිටන එයා පැත්තේ අර ඒ කාමරයේදී සෑහෙන තොගයක්. අනිතික මෙතන තරප්පයට තිබුණා මිටියක්. ඒක ටිකක් නැද්ද? කියන්නේ පුටු නැතිකමද දැන්න තියෙන්නේ ඔය එතකොටත් සිල් කැඩෙනවා ස්වාමීන් වහන්ස දැන් ආධුනික මනසක් කියන එක විවෘත මනසක් කියන පැත්තෙන් ඒක සමහර වෙලාවට මේ දෙක අතර සමාන ගතියක් තියෙනවා පුලුල් මනස පෘතුල මනස ආධුනික මනස නවක මනස විවෘත මනස ඒ ඒක ඒක හරි වටනවා ඒක මේ මොනවත් නෙමෙයි ඒක නිකන් පොඩි එකෙක් දිහා බලනකොට ඕක තමයි ඔය තියෙන්නේ පොඩි එක හැම කෙනාටම ප්‍රිය ඒකයි ඌව කවදාකවත් මොනම දෙයක්වත් ඇසියුම් කරන්නේ නැහැ සම්පූර්ණ පළල් සම්පූර්ණ විවෘතයි ඉතින් අපි මේ කවදා මේ කෂඩ ගතිය එකතු කරගත්තද කියලා කියනවා. අච්චර ලස්සන පටන් ගත්ත තැන. දැන් අපව යන්න කොච්චර අමාරුද බලන්න. අපව ගිහිල්ලා අර නිකන් උඩට ඇඳලා යට නැති හෙළුවෙන් වැලිය ඇඳගෙන කක් අත ගන්න හිටපු අවස්ථාව පොඩ්ඩක් නිකමට හිතන්නකෝ ඔච්චරම මේ එහා ලෝකෙට ගිහිල්ලා නැහැ මේ කන ගාව තියෙන්නේ. අන්තික පොඩි උන් ඇති වෙන්න අපිට ආදර්ශය පෙන්නනවා. කොච්චර ලස්සන ජීවත් වෙනවද පොඩි එකා ඕනම කෙනෙකුට ප්‍රියයි මොකද හේතුව කිසිම දෙයක් මෙහෙම විය යුතුයි කියලා හැඟීම පොඩි එකක් නෑ. හැඟීමක්ම නෑ. ඒ නිසා ප්‍රියයි. ඒකයි නවක මනස කියලා කියන්නේ මේ අවුරුදු 60 වෙලා පැවිදි කරත් අවුරුදු 80ක් ගිහලා පැවිදි කරත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. ඒකම මදිද? මම අවුරුදු 36 දී පැවිදුනේ 36යි. ඔව්. ඉතින් ඊට පස්සේ ලදරු සාමණේරෙක් වුණාට පස්සේ ඉතින් ආයෙත් මේ ඉපදිච්ච ගමන් බබෙක් වගේ අය පුදුමාකාර මේ කියන්නේ සම්පූර්ණ රීකන්ඩිෂන් කරලා කාර් එක සර්විස් කරලා ටියුන් කරලා ගත්තා. ඒක පාවා දීමක් නෙමෙයි. ඒක අපිට තියෙන ආපහු ගෙදර යන්න පුළුවන් ගතිය. ඒක තමයි මම හිතනවා අපේ තියෙන නැවත හීල් කරන්න පුළුවන් බවට තියෙන ප්‍රධාන ලක්ෂණය. ඕනේ ධ්‍යාන මාර්ගඵල මොන වුණත් ආනාපානට යන්න පුළුවන්කම තියෙනවා. ආනාපානේ නැති කරගත්තා නම් ඔය මොන දේ හමුණත් පැටලුණා කියලා හිතා ගන්න. ඔය නිහතමානිකම කියලා අපි කියනවා ක්‍රමශිල්පයක් තියෙනවා. කල්යාණ මිත්‍රයෝ දකින්න ඕන, පූර්වාදර්ශ දකින්න ඕන. ඒ වගේ මේක වැරදි වැඩ කරලා හොම්බෙන් ගිහිල්ලා හොම්බකට රිවර්ට් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ නොමිලේ ලබන්න පුළුවන් මේ ගුණේ වටිනාකම තේරෙන්නේ. එතකම්ම අපි අර මේ ඔලොමොල ගති පාන. එතකම් පුද්ගලියෝ අපි. එතකම් අපිට පෞද්ගලිකත්වයක් තියෙනවා. එතකම් අපිට පෘ탁ජන ගතියක් තියෙනවා. ඒ ඒ ගතිය නැති වුණාට පස්සේ අපි ගහපා දෙන්න දෙයක් නැහැ. අපි ඔක්කොම එකයි. අපි අයියා මල්ලි වාගේ දුක ශෝකේ නෑ දන්නේ. ඒක ඇලියේ බුදියන්නේ, ඒක පද්දරේ බුද්ධ ගන්නනේ. ඔන්න ඔහම ඉන්න ගියාම මොකක්වත්ම නැහැ. ඕක තමයි සමාජවාදී කියන්නේ. අපිට බෑ. අයියා වෙනයි, මම වෙනයි. එයාට වෙනම account එකක් ඕන, මෙයාට වෙනම account එකක් ඕන, එයාට වෙනම cell phone එකක් ඕන, මෙයාට වෙනම cell phone එකක් ඕන, එයාට වෙනම ටෙලිවිෂන් එකක් ඕන, මෙයාට වෙනම ටෙලිවිෂන් එකක් ඕන. ඉතින් මොන සහෝදරකමක්ද? ඒ නිසා ඒක මේ ශිල්පයක්. ඒ ඒ ශිල්පේ තමයි ඔය ගණන් ගොලක් තියෙනවා කලාවේ මේ කාව්‍යයේ නැත්තම් මේ సౌందර්යයේ තියෙනවා. ඒ වගේ තියෙන සමානකමක්. ඒව වෙනම භාෂා. ඒ භාෂාවල වලින් ලෝකේ ඕනම කෙනෙකුට සංනිවේදනය කරන්න පුළුවන් චිත්‍රයක් අන්දර පස්සේ හැම කෙනෙකුටම රස විඳින්න පුළුවන්. ගානක් පෙන්වුවාට පස්සේ ඕන භාෂාවක් කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඒ වගේ මූලික මාතෘකාව තියෙනවා රීඩින් රයිටින් ඇරිත්මැටික් කියලා කියනවා ෆෝත් එක තමයි රියැලිටි. ෆෝත් R එක රියැලිටි එකට ගියාට පස්සේ ආයෙ සමානයි. ඉතින් එන්නේත් මේ රියැලිටි එකට යන්න යන්න වෙන්නේ අපි නැවත මනුස්සකමට එන එක තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේක මේ සාකච්ඡා රදාළ දෙයක් නෙමෙයි. මම දවසක් මගේ බිරිඳත් සමග මහර්ගම භික්ෂු මධ්‍යස්ථානයට ගියාම සිල් ගන්න පොය දවසේ එතෙන්ට වැඩියා තරුණ ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාව සඳහා ටික දුරක් ධර්මදේශනාව කරන් ගිහිල්ලා කිව්වා මේ සිල්ගත් පිරිසෙන් වැඩි පිරිසක් යන්නේ අපායේ මේක කිව්වා කියලා මාත් එක්ක මනාප වෙන්න එපා කියලා පොඩි විරාමයක් තියලා කිව්වා ඔය ඇත්ත පමණක් නෙමෙයි පැවිදිලා ඉන්න අයගෙන් වැඩි පිරිසක් යන්නේ සතර පායෙන් ඒකට සිල්ගත්යි පැවිදුණයි කියලා නෑ බුදුහාමුදුරුවෝ යම් කිසි වැඩපිළිවෙලක් කියලා තිනවා ඒ වැඩපිළිවෙල හරියාකාරව කරගන්න ඕන කියලා කිව්වා. ඒකනේ මෙතන තියෙන විශේෂත්වය මට ලොකු සතුටක් ඇති වුණා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය ඇත්ත දැනගන්න ලංකාවේ දැන් රහතන් වහන්සේලා ඉන්නවා කියලා. ඉතින් ඒ හාමුදුරුවත් වශයෙන්ම මුළු ධර්ම දේශනාම් පැවැත්වුවේ පරමාර්ථ පැත්තෙන් මට තේරුණා භාවනා කරන හාමුදුරුවමක් වෙන්න ඕන කියලා. ඉතින් ඒක මට ලොකු සතුටක් ඇති වුණා ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශය. නෑ ඇත්තටම වැඩි හරිය කපා යනවායි කියන එක නම් ඉතින් ඇත්ත තමයි. නමුත් ඒකෙන් වෙන සේවය මොකද්ද කියන එකයි ප්‍රශ්න. බුදුරජාණන්සේ කියලා තියෙනවා ඒ වගේ පිස්සට පිස්සයි කිව්වයි කියලා සනීප වෙන්නේ නැහැ. පිස්සු වැඩි විතර මිසක්. එනිසා මේ පැත්ත මේ න අත්තානංච පරංච අනුභාච්‍ය ධම්මං දේශී සාමි කියලා අනුන්ට තමන්ට නිග්‍රහ වෙන විදිහට බණක් කියන්න එපා. ඒක බුදු බණ කියන්න එපයි කියලා තියෙනවා. හැකි සංඥාව මතු කරලා දෙන්න, පුළුවන් පැත්ත පෙන්ලා දෙන්න. අපි අරක නිදර්ශනයකට පෙන්නනවා. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවයි කියලා. නමුත් මේ කෙනෙකුට අඩුපාඩු පෙන්ලා දෙන එක නැත්තම් ඒ නරක පැත්ත පෙන්ලා දෙන එක උපමා රූපක මාර්ගෙ මිස කියමනෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒකේ අර කතාවට සම්බන්ධයක් නැහැ මම කියන්නේ මූලික කරපු කතාවේදී ඒකදී මේ පරිසං වෙන්නේ කියලා තියෙනවා. ඒක තමයි සත්‍යය. කියලා බුදුහාම කියනවා තච්ච සච්චතෝ තේතතෝ කර්ණසුකතෝ කාලතෝ කර්ම හතරක් කල්ලා කතා කරන්න අනික හරියට කතා නොකරන ඉන්න නැත්නම් සම්බප්පලාපොල්ට ඇත්තක් වෙන්න ඕනේ උදව්වක් වෙන්න ඕනේ මේ මනුස්සයාට ඒ මනුස්සයාට ප්‍රිය වෙන්න ඕනේ ඒක ලෑස්ති වෙලා ඉන්න සුදුසු වෙලා වෙන්න ඕනේ එහෙම නැතුව ඇත්ත වුණත් කියලා වැඩක් නැහැ ඒ නිසා ඒක නැතුව කතා කරන්න ගියාම එතකොට මේ ධර්ම ගෞරවය එහෙම නැත්නම් අර ශාසනයේ වමතින් ඇල්ලුවා වෙනවා බණ කියන්නේ ගියාම ඒ නිසා හුඟක් වෙලාවට අපිට වරදිනවා මේ සමහරුන්ට නරක පැත්ත පෙන්ලා ඉඟි කරනවා කොනහනවා. ඉතින් කොනහනකොට වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. තේරුම් ගත්තොත් දේශක ඇතේ තමයි වැරද්ද තියෙන්නේ. හොඳයි අපි පැය දෙකකට අසන කාලයක් වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒක නිසා මම හිතනවා අපි දවසේ දේශනා සතිವಾರයේ સમાપ્ત කිරීමක් වශයෙන් පුරුදු පරිදි පේන පෙන කාටත් පින් පැමිණීම, ඥාති ජීපත් කළ පින් පැමිණීම, අපාපගේ પરමාර්ථ අපාපගේ પરමාර්ථය මතක් කර ගැනීම සහ ඍජු කර ගැනීමත් අදහසි එත්තාවතා ආදී ගාථා සජ්ජහනාත් පිළිගන්නවා. එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු